අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ හඳුනාමි දීම සඳහා වෙලා ගත්ත නිසා අදී අද ඉච්චර වෙලා ගන්න අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු අපි ඊශානෝනගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස අද සභාවට ඉදිරිපත් වෙලා තියෙනවා ලිඛිත ප්‍රශ්න 22ක් පමණ ඒ සියලුම ප්‍රශ්න ගොනු වෙලා තියෙන්නේ එකිනෙකාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳව වයි පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේදී වම සහ දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි ටික වේලාවක් එහි ක්‍රියාකාරකම් වන යටිපතුල වැල්ලේ නිරා යාමත් ඒ සමග දන හිස දක්වා සංවේදනා ඇතිවීමත් දුටු වෙමි. හිත හැම විටම අරමුණෙහි තබා ගතිමි. සංසුම් මනසකින් යුතුව පරයන්ක භාවනාවට හිඳගත්ෙමි. හුස්ම රැල්ල නාස්පුඩු කෙළවරට හිත යොමු කරමි. සුළු කාලයක් තුළදී ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදෙනී ගිය අතර ශරීරයේ ඊතා සැහැල්ලු බවට පත්විය. කිහිප විටක් හිස පහතට නැවෙන බවක්ද දැනුනි. නමුත් නිින්ද නොවන බවද වටහා ගතිමි. සහැල්ලුවත් සමග කාලය ගෙවි ගිය බව වැටහුණි. ගරු සාමින් වහන්සේ භාවනාවේ දියුණුව දැකීමට මා කුමක් කළ යුතුද යන්න පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙත් සිටිනි. මේ මේ தත්වෙම නැවත නැවත ඇතිවීම සඳහා දක්වන අනුග්‍රහයක් දක්වලා නිතිපතා කිරීම තමයි මේකට තියෙන එකම උත්තරේ. මේකෙන් පේනවා දාන පින තියෙනවා භව සම්පත්තිය තියෙනවා මොකද සාක්ෂාත් කරන්නේ වෙන්නේ නැහැ නිතිපතා කරනකම්. ඒ නිසා මේක සතතාභ්‍යාසයේ නිතිපතා භාවනා කිරීම තමයි මේකට තියෙන උත්තරේ. ඒක නිසා මේක වෙන්නේ ඉස්සලට වැඩිය දැන් චිත්ත ශක්තියක් ඇති කරන අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන භාවනා අනුග්‍රහය පිණිස මම නිතිපතා භාවනා කරනවා කියන සාත් ඒකට කියනවා සද්ධාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සක්කච්ච කිරියාය සම්පාදේති මේකට ශ්‍රද්ධාවන්ත වෙන්න දැන් මට ධර්මයේ අනුග්‍රහ කරන්න හදනවා මම කරන්න ඕනේ සාතච්ච කිරියාය සම්පාදේති සති නිතිපතා කරන්න හැමදාම ඒ පරියංග වෙලාවේ පරියංගට යන්න සක්කච්ච කිරියාය සම්පාදේති ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න මේ අනික් වැඩ ආස්සේ ඒකාතික වමතින් කරන්න යන්න එපා පූර්ණ කරන්න. එතකොට ඒක තමන් දත්වන දක්වන ගරුසරුවට සාපේක්ෂව ධර්ම ගෞරවයෙන් තමන්ට ආරක්ෂාව සැලසෙනවා. ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 4ක පමණ කාලයක සිට ඔබ වහන්සේ විසින් මාසිකව පවත්වනු ලබන එක් දින භාවනා වැඩසටහන් වලට සහභාගී වන අයෙක්මි. මෙවැනි දීර්ඝ භාවනා වැඩසටහනකට ගිය වසරේ ප්‍රථම වරට සහභාගී වූයෙමි. එම වැඩසටහනදී සාර්ථක පරයන්කයක් මා අද්දුටුවේ සමූහ පරයන්කේය. ඒ අනුව දැඩි අදිෂ්ඨානයකින් ඊයේ දින 3ට පැවති සමූහ පරයන්කයට වාඩි වුනිමි. මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලීම් වෙත හිත යොමු කළ විට මුලින් ආයාසයෙන්ුත් දෙවනුව අනායාසයෙන්ුත් සිදුවන බව නිරීක්ෂණය කෙලිමි. සුළු වේලාවකින් මේ නොදැනී ගිය අතර පැයක පමණ කාලයක් නිින්ද ගිය විටක මෙන් බෙල්ල කඩා වැටෙමින් පැවතුණි. නමුත් සතියේ එලෙසම පැවතුණි. සමූහ පරයන්කේ අවසන් වූ බව පරිසරයේ ශබ්ද වලින් දැනුණත් සතිය තවදුරටත් වැඩිවීමට අනුග්‍රහ දක්වන පිණිස මම පරයන්කේ එලෙසම සිටියෙමි. ශබ්ද සිතුවිලි හා වේදනා පැවතිය නමුත් ඒවා සතිය බිඳීමට තරම් ප්‍රබල නොවිනි. ඔබ වහන්සේ ධර්මදේශනාවට වැඩම කළ පසුවද පෙරදරි කරගත් සතියෙන් යුතුව දැස් පියාගෙන ඉරියව්ව මාරු නොකොට ධර්මදේශනාවට සවන් දුනිමි. ධර්මදේශනාව අතරතුර කිසිදු ආකාරයකින් නිදිමතක් නොවුණු අතර වෙනදාටත් වඩා හොඳින් ධර්මය ඇසීමට හා වටහා ගැනීමට හැකි වූ බව පෙනිනි. ධර්මදේශනාව අවසන් වූ පසුවද ගාථා සජ්ජායනායෙන් අනතුරුව තවදුරටත් සතිය පවතන බැවින් පර්යංකයේ එලෙසම සිටියෙමි. දීර්ඝ කාලයක් ගෙවි ගොස් තිබූ බැවින් ඉඳගෙන සිටින විට තෙරපෙන ස්ථාන ලිහිල් කර ගැනීම පිණිස සුළු ඉරියව් මාරු කර ගැනීම සිදු කෙලිමි. මේ කාලය තුල දෑත් හා දෙපා ඇති අයුරු නොතේරුණි. ශරීරයේ වටා සිසිල් රෙද්දක් පොරවා ඇති ලෙස දැනුනි. ඉඳ හිට සිරුරේ සියුම් දෝලනයක්ද දෝලනයන්ද අද්දුටු වෙමි. මෙම සුවදායි අත්දැකීමෙන් මම මිදුනේ රාත්‍රී 8:15 පමණ වන විටයි. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය යතරේ පරිසරය සකස් වුණාට පස්සේ පුදුම විදියට හිත නතු වෙන ගතියක් වෙනවා. නිකන් සමනලෙට අතු නැමුණා වගේ. දෙක ඔය වෙන තත්ත්වයක් තියදී නැගිටලා ගියත් මොකුත් වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට තමයි ගොඩක්ම ආනිසංස ලැබෙන්නේ. නමුත් Taman දන්නවනම් දැන් මට මොකර හේතුවක් නිසා වැසිකිලියන්න ඕනේ, වතුර ටිකක් බොන්න ඕනේ කියලා හොඳට දැනගෙන ගියොත් අර නොදැන ගියා වගේ නෙමෙයි පරියන්ක ඇති කරගත්ත සතිය ඉරියව් මාරු කරත් බොහෝ විට පවතිනවා. ඒ නිසා හොඳම වැඩේ නම් ඉඳගෙන ඉන්න එක තමයි. නමුත් ඉරියව් මාරු කරත් ඒ සතිය ඇති වුණාට පස්සේ ඉරියව්වේ බලපෑමක් එන්නේ නැහැ. ඒ නිසා නැගිටින්න උනත් පශ්චාත්තාප වෙන්න එපා. ඇති කරගත්ත සතිය කොහොමද දැන් ගෙවි ගෙවි යන්නේ කියලා බලන්න. එතකොට ගෙවිලා යන ඔබේගේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පරිසරය ලැබලා දෙන්නත් ඕනේ. ඒ වගේම ලැබුවට පස්සේ උපයගත්තට පස්සේ අරසා කරගන්න ඕනේ. අපිට තියෙන්නේ උපයන්න දාන්නම්. එක්කෙකුටවත් තේරෙන්නේ අරසා කරන්න. උපේන හැමතැනම උපේන. නමුත් අර අඟුලි බල බිල්ලේ මාළේ දාගන්න ඉසලා කපන කපන මිනිහාගේ මේ ඇඟිලි ගස් බෙනවල ගස් ලයට තියෙනවා. ඉතින් මොකෙක් හරි ඇවිල්ලා කාලා යනවා. මාරසා කරන්නේ. අන්තිමට තමයි මාළේ කරේ දාගත්තේ. ඊට පස්සේ තමයි නමත් වැටෙන අඟුලි මාළ කියලා. ඉතින් එතකොට සිනි ගඳයි මිනි ගඳයි හැමදලාම. නැත්තම් ඉවරයක් කරන්න බෑ. ගිහි භාවනාව ඔය අඟුලි මාළ කරේ දාගන්න ඉස්සලා කරන භාවනාව තමයි අතෙන් ටිකක් කරනවා. ඊට පස්සේ මෙතෙන් ටිකක් කරනවා. ඌරේ පණ්ඩිසාස පණ්ඩිසාස කියන්නේ බෝධිලිමුවා කියලා. දුවන ගිහලා ඔලු හොල්ලොල්ලා ටිකක් එනවා. ආයෙ ටිකක් දුවගෙන යනවා. ආයෙ ඔලු හොල්ලොල්ලා ඉන්නවා. ඒකට කියන්නේ කැමලියන් මෙඩිටේෂන් කියලා. ඒ කියන්නේ කර්ම ගෙවිලා ඉවර නෑ තාම. තාම කැඹිරිල්ල ඉවර නෑ. තාම පෙරපින මදි. තාම නිජපතා කරගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි මේ නේවාසික භාවනා වැඩමුළු දෙන්නේ. කෙනෙකුට කැමති නම් නතරලා දිගට කරගන්න. ඉතින් මේ වගේ ආවට පස්සේ ඕක හිතන්න බෑ හැම වෙලාවෙමයි කියලා. නමුත් පරිසරය ලැබුණට පස්සේ නිදිවලට ගියාට පස්සේ වගේ භාවනා හරියට තත්ත්වෙ වැඩි. ඉතින් ඒ නිසා ඒ වෙලාවට සීගන් සීගන් කියලා ගොඩගොවියෙක් වැස්ස වෙලාව බලලා කුඹරහ ගන්නවා ගොඩ ගොඩ වඩලා හා ගන්නවා වගේ ඒ මනුස්සයා ඒ වෙලාවේ වහන්න නැතුව වැස්ස ඕන වෙලාවට ගෙන්නන්න බෑනේ. වැහපු වෙලාවේ වැඩේ කරන නිසා මේ හම්බෙච්ච වෙලාවේ චිත්ත ශක්තිය, ඒ අධිෂ්ඨාන ශක්තියෙන් ඉදිරිය බලන්න කියන එක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය අතිගරුතර ගරු ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක් මේ. පරයන්ක භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාසයේ මා මෙනෙහි කෙලෙමි. ආශ්වාස වාතයේ දකුණු නාස්පුඩුවේ නැතුළු වෙනවත් එපිට එවිට මද වේලාවකින් පෙනහළු පිම්බෙනවත් හොඳින් දැනුනි. පෙනහළු හැකිලි ප්‍රාශ්වාස වාතය දකුණු නාස්පුඩුවෙන්ම පිට වෙනවත් අධ්‍යයනය කෙලිමි. එහෙත් මා කොතරම් උත්සාහ කළත් ප්‍රාශ්වාස වාතයේ උණුසුම් ගතියක් මා අද්දුටුවේ නැත. ප්‍රාශ්වාස වාතය නාසිකාග්‍රයේ හෝ මුහුණෙහි පතිත වනවාද මා දුටුවේ නැත. සාමීන් වහන්සේ මේ මාගේ භාවනාවේ අඩුපාඩුවක්ද? හුස්ම ගැනීම හා පහළ හෙලීම මාහට එක දිගට විනාඩි 20ක් පමණ මෙනෙහි කළ හැකිය. විනාඩි 20කදී පමණ මා පැත්තකට ඇලවෙන බවක් දැනේ. නමුත් මා ඉඳගෙන සිටින බවත්, නොනිදා සිටින බවත් මා දනී. නමුත් මාගේ සිත විසිට ගොස් මම දැසැර බලමි. මාගේ භාවනාව සාර්ථක කර ගැනීම සඳහා ඉතිරි උපදෙස් පතමි. අද උදෑසන මා ඉහළ මළුවේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම දකුණ ආදී වශයෙන් මෙනෙහි කරමින් මුලින් භාවනාව පටන් ගනිමි. විනාඩි 10කට පමණ පසු සක්මන් මළුවේ වාර 7-8ක් ගමන් කර විලුඹ, පතුල, ඇඟිලි ආදී වශයෙන් පයට පයට පෑගෙන වැල්ලේ රූප සියුම් බවද මෙනෙහි කෙලෙමි. රැහි නාදයේ ඇසුනද සිත විසිරුනේ නැත. නමුත් ටික වේලාවකින් දකුණු අතේ ඇඟිලිවල උෂ්ණයක් දැනිනි. සිත ඒ වෙත දිව නමුත් නැවත වම දකුණ මෙනෙහි කෙලෙමි. එවිට වම් උරපතේ වේදනාවක් දැනුනි. එවිට මෙතෙක් වෙලා পায়ට වැලි පෑගීමේදී දැනුණු රළු සිනිඳු ගතිය නොදැනිනි. මාගේ සිත භාවනාවෙන් මිදී ගිය බවත් නැවත ෂණයකින් එක්තෙන් කරගත හැකි නොහැකි බවත් දැනිනි. ස්වාමින්වහන්ස නැවත මා මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නහොත් කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. පරියංක භාවනාවේදී දැනෙන දේ ගැන වාතාවට ඇසු කරන මිසක් නොදැනෙන දේ ගැන කතා කරනවා කියලා කියන්නේ පව් සමාදන් වීමක් අකරුණාවන්තකමක් ද්වේෂයක් ඒ නිසා ප්‍රසවාසය දැනෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ නැහැ දැනෙන ආස්වාසය කියනවනම් අනිවාර්යයෙන් ප්‍රසවාසය ඉක්මනට දැනගන්න උදව්වක් උදව්වක් වෙනවා ඒ නිසා ඒක පිළිබඳව ඔය විසුද්ධි මාර්ගයට අටුවා සපේන විසුද්ධි මාර්ග අටුවාචාන් වහන්සේ කියනවා යතාවාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන වි උපායේන උපට්ඨපෙත්ත සම්මසිතබ්බා විපස්සනාට බහිනකොට ප්‍රකට දේෙන් බහින්න නොදැකිච්ච දේ නොලැබිච්ච දේ කතා කරනවා කියලා කියන්නේ කක්කා ඒවා වල්බල් කතා. ගෙවල් වල තියෙන්නෙම වැරදිච්ච පෙරදිච්ච විතරනේ. ඒකට කියන්නේ අකුසල් සමාදානයි කියලා. කවදාව ශ්‍රද්ධාවෙන් කරන්න බැරිලු බුදුහන්සෝ කියන එක. කවදාත් වීරියවන්තිකුටත් කරන්න බෑ ඒක. කවදාක සතිය කෙනෙකුට කරන්න බෑ. වැරදිච්ච ගැන කතා කරලා කාටද හරියන්නේ? ඒ නිසා අපි භාවනාදී කරන්නේ හැකි පුළුවන් වැටිච්ච වැටිච්ච ඇති කියනවා. ඉතින් ඒක නිසා ඒ ටික ඇති. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙකම වැටෙන්නේ නැහැ කියලා කියනවා. ඉඳගෙන ඉන්නවා දන්නවනම් භාවනාවේ ලකුණු 100 100ම ලැබෙනවා. ඉන්න ඉන්න තාක් මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් ලකුණු 100 100ම ලැබෙනවා. ආශාස ප්‍රසආස ලැබුණොත් අතිරේක ලාභ. ආශාසෙ විතරක් කරනොත් අතිරේක ලාභ. ඉතින් අපි අතිරේක ලාභ ගැන තැවෙනවා. අර මූලික අපේ අනුග්‍රහය කළ යුත්තේ දන්නේ නැතුව. සක්මන් කරනකොටත් පයේ කම්පන චංචල දැනෙනකොට උරහිස දැනෙන්නේ නැහැ. උරහිස දැනනකොට බය දැනෙන්නේ නැහැ. ඉතින් දෙකේදිම තමයි ඇවිදින බව දන්නවා නම් ඉඳගෙන නෙවෙයි කියලා අර ඔක්කොම අතිරේක ලාභ. නමුත් දැන් අපේ භාවනාවේ කමඨාන් වාද අතිරේක ලාභ ගැන අපි නඩු චෝදනා ඉදිරිපත් කරනවා. අර මූලික දේ ගැන සතුටු වෙන ගතිය, ප්‍රමෝද වෙන ගතිය, එළඹ වාසය කරන ගතිය නෑ. ඉතින් ඒක නිසා දිගටම අපි චෝදනා පත්‍ර, අදිචෝදනා පත්‍ර ඉදිරිපත් කර කර ඉන්නවා. මිසක කවදා හෝ වැටහෙන දේ, වැටහෙන හැටියෙන් ඉදිරිපත් කිරීමේ සතුටු වෙන්න උනාට පස්සේ manussත්ත්ව ප්‍රතිලාභයම තපයි. මේ බුද්ධෝත්පාද කාලෙක manussත් ප්‍රතිලාභෙම සැපයි. ඒත් අපි ඇතෙක් හම්බුනාට මොකද හෙන්ඩුවක් හම්බුනේ නැහැ කියලා අඬ අඬයි. ඇත්ත හම්බුණත් හෙන්ඩුවක් නැහැ කියලා. එනතත් ඒ හෙන්ඩුව රත්තරෙන් හදලා නැහැ කියලා. එනිසා මොන දෙයක් දුන්නත් කවදාක සන්තෝෂ වෙන જાතියක් තමයි මේ පෘථග්ජනය කියන සතා. අනේ උඩ බුදිය ගන්න කියලා බුදුහාමුදුරුත් එක්ක ඉන්න එළඹ සිටි චිත්තක්ෂණී එතකොට මේ වාර්තා වැරදි නිසා නෙවෙයි මම මේ කියන්නේ. නමුත් මේ අහගෙන ඉන්න අනික් අයටත් කියපෙක් කරාට වගේම පැටලුම් අරගන්න පේන දේ කියනවා කියන එක විතරයි විපස්සනා කියන්නේ. නොපෙනිච්ච දෙයක් හෝ බලාපොරොත්තු වෙච්ච දෙයක් ලියනවායි කියලා කියන්නේ කාමී. යුද්ධ කාමී. ඒ නිසා තමන්ට වැටහෙන දේ වැටෙන ආකාරයෙන් ලියන්න ඕනේ. එමෙ ලිව්වේ නැත්නම් කවදාවත් කමට අනුසුද්ධ වෙන්නේ නැහැ. ඒක මගේ ඇරියොත් අපි ඉල්ලම කොට ගත්තට මැණික් ගැරුවේ නෑ වාගේ. ඉතින් ලියන්න. දිනුත් කැත්ත නැතුව මම බනින්නම්. ඒක ඉතින් මයි ළඟ ඇති වෙන්න තියෙනවා. මට ඒක හොඳට උරුයි. උඩට බයිනවා. හරි නිකන් මම බෝධිස බුදු වෙලා වගේ බයි. මම රහත් වෙලා වගේ පිස්සු. මම එහෙම ලියන්නේ කිව්වොත් එimhe ඕගොල්ලෝ මට බනි. මම ඒ නිසා කාටවත් කියන්නේ නැහැ. ඒ නිසා මේ වார்த்தාවේ මම කියන්නේ මේ නොපිනෙන ප්‍රසවාසය ගැන හරියට පශ්චාත්තාප වෙනවා. ඒ වගේම උරේස ගැන දැනනකොට කකුල් දෙක දැනෙන්නේ නැහැ කියන මේ ඔක්කොම පශ්චාත්තාපෙන් උන තියෙන දේවල් නෙවෙයි දැනගෙන කමඨාන් වාර්තා හරියට ලියපු දවසේ 150ක් භාවනා ඉවරයි. භාවනාවේ දියුණුව හමාරයි. අපි ඒක ඉගෙන ගන්න ඕනේ ආදුනිකෙක් වාගේ, නවකෙක් වාගේ. ඒක තමයි මෙතෙන්ට කියන්න කියන්න හිතන දේ. ගරුතර ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගීවරියෙක් වෙමි. ප්‍රථම කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව තෝරාගත් දෙමි. උදෑසන 4:20ට පමණ පරයන්කේ වාඩි වූ යෙමි. ආශ්වාසය ගැන සිහි කරන විට කෙටි බවත් ප්‍රශ්වාසයේ දීර්ඝ බවත් වැටහුණු අතර එය 20 වාරයක් පමණ කරගෙන යන විට ආශ්වාසයේ ප්‍රශ්වාසය නැතුව ගියාමෙන් දැනුනේය. ඒ එසේ වන විට මම වාඩි වී සිටින බවත් හූනන්ගේ නිතර චූන් චූන් ශබ්දය මට ඇසුණි. පරිසරයේ නිහඬය. මට නිින්ද නොගොස් ඇති බව වැටහුණි. මගේ සිත තුළ ස්ථාවර බවක් ඇති බව හා මට මොනවා හෝ ආවර්ජනය කළ හැකි බවක් ඇති බව වැටහිනි. මම මාගේ සුපුරුදු මෛත්‍රී භාවනාව වැඩුවෙමි. මේ අවස්ථාවේදී මා කළ යුතු දෙය කුමක්දයි ගරුතර ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. එම தত্ত্বය අර්පණා සමාධියද ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිත කාලයක් ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ බුදුහාමතුරෝ මොනම ක්‍රමයකින් හරි මම නැති කරාට පස්සේ මං ලියන එක නම් මං දැන් මොකද කරන්නේ කියලා අහනවා. ධාර මම නැති කරන නැති කරන යනවා. එතකොට මම නැගිටලා අහනවා නිකම්ම නිකන් ඉන්න එක හරිය නෑ නේ නිසා කැඳ බොව්වට කමන්නේ නැද්ද? ලුණු කැඳ හොඳද? කොළ කැඳ හොඳද? මේක රෑ තලලා තිබ්බොත් හොඳද? නැත්නම් ඒ වෙලාවේ තල්ලා බිව්වොත් හොඳ කියලා ඔන්න පටන් ගන්න. මේ නැති වෙන මම යට නැති වෙන්න දරලා යනවා වෙනුවට දැන් මම යට උටුණු බලන් දන්නා. දැන් මම මොකද කරන්න ඕන කියලා. ඉතින් ඒකට කියන්නේ නිකන් හිටපන්. සුම්ම ඉරි. කවදාවත් බෑ. මමියා ඉන්නකම් මුන්නව හරි ඉල්ලන. බුදුරජාණන් කියනවා මේක ඉන්නකම් දසවද දෙනවා. මේක යමපල්ලා. ඔබ නැති කරන්න බලපන්. ඒකට කියනවා නම් නිින්ද ගිල්ල වෙන්නේ නැති කියනවා. එහෙම නැත්නම් කියනවා කම්මැලි වෙලා වෙන්නේ නැති කියලා. එතන කියන නිකම්ම නිකන් ඉන්නකොට ඕන දැන් මතක් කරන්නත් පුළුවන් ගතිය නිකන් ඉන්නකොට මෛත්‍රී භාවනා කරනකොට කමක් නැද්ද? එතන නිකන් ඉන්නකොට බුද්ධානුසුති ටිකක් නැත්නම් අල්ලපු ගෙදර ගෑනිට බයින් එක බැන බැන ඉන්න එකක් හරි මොකක් හරි මොකක් හරි කියන්නකෝ කියලා. අර කොච්චර කක්ක හොදලා දුන්නත් ආයෙ කක්ක පැකට් එකක් ඉල්ලනවා. මේ සුපර් මාකට් එකක් දාන්න ඕනේ කක්ක පැකට් එක උරන්න. මේ භාවනා කරන කට්ටිය හිත පිරිසිදු වෙච්චාම ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඉතින් මම මොකද්ද කරන්න ඕනේ කියලා ලස්සනට ලියලා තිනවා මම හැඳි ගෑවිලා පළච්චාවේ. නාත මාපෝ. ඒ වෙනුවට මේ මමයට උඩ ගෙඩි බඳින්නයි ඉනිමන් හදන්නයි දෙන්න හදනකොට ඕකට තමයි තකතිරුකම කියන්නේ මෝඩකම කියලා කියන්නේ අමනකම කියලා කියන්නේ මරිකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් අපි ඔක්කොමලා උතන්නේ ඉන්නේ. තාම බුදුරජාණන්සේ කොච්චර බලවත්ද කියලා බලන්න අපි මමයා නැති කරලා පෙන්නුවාට පස්සේ අපි ජීවිතේ මල් විහිම්පත් ආයෙ මමයා ගෙන්න ගන්න. එහෙම දුර ජම්මජීව හැමරිකොත් අහනවා සාන්ත දැන් මමයාට මොකද්ද දෙන්නේ ඊගා ජොබ් එක. ඊජෙන් හෙවොත් මොකද කියන්නේ? මොකද්ද දෙන උත්තරේ? මාත් කරන්නේ එහෙම තමයි. ඈ? මාත් කරන්නේ එහෙම තමයි. ඔය සුම්මයිරි කියලා කියන එකයි කියලා දෙන්නේ. මෙයාත් මොනවාරි කිව්වොත් දෙයි මොනවාරි. නිකන් එනකොට මෛත්‍රී භාවනා කරපන් නැත්නම් නවගුල වෙන කරන් කරපන් නැත්නම් මොකක් හරි දෙයි. පුළුවන් නම් බලන්න යමක් නොකර ඉන්න බලන්න. ඒක තමයි මම යට දෙන්න තියෙන ලොකුම අභියෝගේ. ඒක තමයි සබ්බ පාපස්සා කරනම් කියලා කියන්නේ. සියලු පව් වලින් වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. හැබැයි මේ වෙලාවේ බෑ. ඔතෙන් ගියාට පස්සේ කරන්න ඕනේ. නමුත් ඒක කවදාකවත් කවුරුත් හිතන්නේ කමඨාන් සුද්ධ කිරීමක් කියලා. කවදාකවත් හිතන්නේ අධි කුසලයක් කියලා. කවදාකවත් හිතන්නේ මේකයි මේ කල යුත්තේ කියලා. මොකද නොකල යුත්තක් නේ කතා කරන්නේ. නිසා බුදුරජාණන්සේ අපේ නිවන් දක්වන්නේ අකිරිය තුලින්. අනිමිත්ත තුලින්. ඉතින් එතෙන්ට යනකොට මම කලබල වෙනවා ඒක ස්වභාවයි. ඉතින් ආ එනවා ඊට පස්සේ පෙරක දూరు ආලාගේ අරගෙන ගොඩ පෙරක දూరు කියන මොනවා හරි මට කියන්නකෝ නිකන් ඉන්නේ කියලා. පොඩ ඉන්න කියන්නේ සුම්මයිදී නිකන් හිටපන්. අපි අන්දීගා ප්‍රශ්න. අතිගෞරවනීය පූජ්‍යපාදයන්න් වහන්සේ පරයංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වැඩිමයි. ආශ්වාස ප්‍රශ්වාසය ඊටාම සියුම් අප්‍රකට ස්වරූපයකින් ඉඳහිට දැනේ. ඒ කෙරෙහි අවධානය යොමු වී වාර දෙක තුනක් වැනි සුළු අවස්ථාවකදීම ආලෝක තලය මතුවේ. එහි බොහෝ විට හිස් බවක් වෙයි. ඇතැම් විට මධ්‍යයකින් මතුවෙන්නාක් මෙන් මතුවී ක්‍රමයෙන් පුරුල් වෙමින් පැතිරෙයි. ඇතැම් විටට අනන්තයක් ලෙස විහිදී පවතී. ඇතැම් විටක තනින් තන තද පැහැගත් වලා රොදවල් මෙන් දක්නට ලැබේ. ඒ හැර හිස් බවක් හැඟේ. බොහෝ වෙලා මේ தත්ත්වය තුල රැඳී. එහෙත් උපේක්ෂාක සහගත බවක්ම හැඟේ. මෙම தත්ත්වය දියුණුවක්දයි මායාවක්දයි වරක සැකහිතේ. මේ தත්ත්වය තුලින් ඉදිරියට යාමට ඊයේ දුන් උපදෙස් අනුව මා දැන් මෙතන කියා අරමුණ ගත්තත් එයද සල්ප වේලාවකදී මගහැරී ইহත විස්තර කළ தත්ත්වයටමපත් වේ. ඉදිරියට යාම සම්බන්ධයෙන් කුමක් කළ යුතුදයි නොහැඟේ. ඒ දෙස සිත යොදා උපේක්ෂා සහගතව කාලය ගත කළෙමි. සක්මන් භාවනාව සක්මනේදී ඒහා බැඳෙන ශරීරාවය ශරීරාවයට දක්වාම හැඟීම පවතී. සතිය ප්‍රබලව වැඩෙන බවක් හැඟේ. අනිකුත් එදිනෙදා කටයුතු වල යෙදෙන විටද එම ක්‍රියාකාරකම් ශරීරා අවයව චලනීය කම්පනයන් පිළිබඳව පෙරට වඩා හැඟීමක් ඇතිවන අතර ඒවායේ ස්වභාවය ක්‍රියාකාරීත්වය අනුව මගේ නොවේ නොවේයයි මම නොවේයයි සිහිපත් වන්නේද නිතැතිනි. මට පාත්නා ගැටලුව ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කළ ලෙසට මූලධර්ම කරුණු මෙනෙහි කිරීමට යොමු වීම අනවශ්‍ය වූයක්දයි මට හිතේ. අත්‍යවශ්‍ය වූයක්දයි මට සිතේ. විදර්ශනා වැඩිීමේදී වඩාත් නිවැරදි පිළිවෙත පහදා දෙන මෙන් ඉතා බැගෑපත් වහා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සත් අභිප්‍රායන් සියල්ලම මේ අත් බැව් හිදීම සර්ව ප්‍රකාරයෙන් මස්තක ප්‍රාප්ත වේවා. දරුවන් සරණයි. පරයන්ක භාවනාවේ අවසානයේට පේනවා අපේ පේන දේවල් නිකන් මිරිංගෝක ස්වරූපයක් මායාවක ස්වරූපයක් හීනක ස්වරූපයක් එහෙම නැත්නම් නිකන් හුලං මේ මීදුමක් වගේ තමයි පේන්නේ. ඉතින් එහෙම පේනකොට පුදුම විදියට අපේ මම ඇහෙල්ලුම් කරනවා, බය ඇති වෙනවා, අසරණ වෙනවා. ඉතින් මේකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක තමයි භාවනාදී අපි දිනු කරන පෞරුෂත්වය. ඉතින් මොකක් හරි කරන්න හදනවා මේක ස්ථිරද, නිට්ටියද, යථාර්ථයේද නැත්නම් මායාවද්ද, හීනයක්ද සංකල්පයක්ද කියලා ඒ දෙක අතරට ගෙනියනවා. ගෙනිච්චර පස්සේ තමයි අපේ සද්ධාව තියෙනවද කියලා අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දෙකේ එකක් අල්ලගන්නවා. මේක එක්කෝ තනිකර හීනයක්. එහෙම නැත්නම් තනිකර යථාර්ථය කියලා. යථාර්ථයේද සංකල්පයේද කියලා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ කලබල කරන එක තමයි මායාවේ වැඩි. මේක එකක් තීරුම් අරගන්නේ මොකද්ද කරන්නේ? ඒක කියන්නේ මොකක්වත් නැහැ. ඔක දිහා ඔහොම ඔය මේ තාම ස්ථාවරයකටපත් වෙලා නැතුව තියෙන මේ අර්ධ හීනෙක ස්වභාවය මායාවක ස්වරූපේ මරිච්චක ස්වරූපේ හිම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා බුද්ධම බයයි. හරියට මේ තමන් ඉන්න දන්න බ්ලෑන්ඩ් මයින් එකක් බිම්බොම් බැප්පු පුරලා ගියා. අන්න එතනදි තමයි අපේ සද්ධාව ඕකප්පන සද්ධාවක් වශයෙන් ප්‍රකට වෙන්නේ බුදුන් කෙරේ සද්ධාව නේ උඹ උඹ ගැන සද්ධා කරපන්. උඹ යන භාවනාව ගැන සද්ධා කරපන්. ඒතර බලපන් සීලේ කැඩෙනවද කියලා. ඒතර බලපන් සතිය කැඩෙනවද කියලා. ඉතින් මේ වෙලාවට එක එක උපක්‍රම ඉල්ලනවා. කළ යුතු දේවල් ඉල්ලනවා. නෑ මොකුත් නෑ ගඟට තල්ලු කරලා බලනවා පීනන්න පුළුවන්ද කියලා. මෑ පීනන්න බෑ මැරේ එච්චරයි. පීනන්න පුළුවන් නම් ගොඩේ. උපක්‍රම නෑ. ඒ උපක්‍රම නැති තත්ත්වෙටපත් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා. මොකද මැරෙන්නදිත් ඔච්චරයි හිට වෙන්නේ. ඒකට මොකුත් කරගන්න බෑ. දැන් නොමැරි මරනවා. නොමර මරනවා. මේක හීනයක් පාටපත් කරලා දෙනවා. මිරිඟුවක් පාටපත් කරලා දෙනවා. මායාවක් පාටපත් කරලා දෙනවා. ලාලිත්‍යයක් පාටපත් කරලා දෙනවා. බල බල දැන් මොකද වෙන්නේ කියලා. එසේ මෙසේ විනියකට ගොඩ එන්න බෑ. එක්කෝ අක්කාර කරනවා. එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන් එනවා ආසාත්මක ලක්ෂණ. එහෙම නැත්නම් මූලධර්ම කරුණු ගෙනලා වමා රකන්න බලනවා. කරවබන මේක දිහා නොදක්කා වගේ ඉන්නවා කිව්වහම කවුද බුදුන් කියලා තේරෙයි. ඉතින් ඒක තේරෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කළා දක්ෂ වෙච්ච කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේක බලන් හිටු ඔක්කොම සංකල්පද යථාර්ථයද කියලා හිතා ගන්න බැරි තැනකට ගෙනියනවා. අන්න එතෙන්දි තමයි මිනිස්සයා අමනුස්සයා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සක්මනීදිත් එහෙමයි. Tamanට තේරෙන්න පටන් ගන්න මේ කයට හිත දාලා වැඩක් කරනකොට මේ කයේ මුළු ලෝකෙම තියෙනවා. හතර මහ ධාතුන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට හොල්ම මේ මම කරනවද නැත්නම් මට වෙනවද කියලා. මොන මිදින්වත් විතීනු කරන්න බෑ. මේ මම ඇවිදිනවද නැත්නම් නිකන් ඇවිද්ද වෙනවද? අන්න ඒ වෙලාවේදී මේක පුළුවන් තරම් පවත්තන්න මූල ධර්ම දාන්නත් එපා, හරි වැරදි බලන්නත් එපා. ඒ தත්ත්ව භාවනාවෙන් ඇති කරපු දෙයක් මට කොච්චර වෙලා අතිරණව එහෙම නැත්නම් අවිනිශ්චිතව අපන්නකව පැක්සග්‍රාහී නොවි උපේක්ෂකව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ තරමටම තපස වැඩෙනවා. ඉතින් එතෙන්පත් කළා දෙන එක එකක්. ඒපත් කරපු දෙයට අනුව හැසිරෙන එක අපි උප්පත්තියෙන් දන්න එකක් නෙමෙයි. ඒක භාවනාදී කමඨාංශුද්ධ කිරීමලා ඉගෙන ගන්න. නමුත් ඒක දිරව ගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. මේ ඔක්කොම බොඳ වෙලා ඔක්කොම ගොජ වෙලා ඔක්කොම හැඳි ගෑවිලා යනකොට බලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි අර්ථරෝග අෂ්ටරෝග ධර්මෙන් කම්පා නොවීම කියන්නේ. නොසලෙන මනස කියන්නේ, తాදී මනස කියන්නේ. ඒකට තමයි මේ ආරම්භයේ තියෙන්නේ. එවැනි දෙයක් හැම වෙලාවෙම අපේක්ෂා කරලා යන්න මේක හැඳි ගෑවිලා යනවා. හැඳි විලා ගියාට පස්සේ දේශ බලාගෙන ඉන්න කාගවත් උපදෙස් ඉල්ලන්නත් එපා. උපදෙස් ඇත්තෙත් නැහැ. කොච්චර වෙලා ඉවසන්න පුළුවන්ද කියන එක තමයි මේකට දෙන්න තියෙන උත්තර. ගරුතර ස්වාමීන් වහන්ස ආශ්වාසය ප්‍රශ්වාසය හොඳින් නිරීක්ෂණය කළෙමි. යම් අවස්ථාවකදී ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ තිබූ දැඩි බව ලිහිල් වී මුදු බවක් දැනිනි. හුස්ම ගන්නවාදයි නොගන්නවාදයි සැකයක් පහළ වූයෙන් ලොකු හුස්මක් එකවර ගැනීමට සිත්විය. ස්වාමින් වහන්සේ මේ නිසල බව රඳවා තබාගන්නේ කිලසකදයි පහදා දෙන්න. පරයන්කේ ආරම්භයේදී නිතරම තමා හා සෙනෙහසින් බැඳුණු අය සහ කලකීදෑ නිතර සිහි වෙයි. ඔබ වහන්සේ පෙරදා සිදු කළ ධර්මදේශනයේ කරුණු සිහිපත් කර ආයාසයෙන් බැහැර කළෙමි. නමුත් සෑම පරයන්කදීම පළමුව සිතට නැගෙන්නේ එයම වෙයි. මෙය මර්ධණයට දැඩි ආයාසයක් ගත යුතුය. ඊතා එක්මනින් මේ සිතවිලි බැහැර කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඒ හිතවිලි වලට එන්න කියලා යන්නේ. හිතවිලි ලෑස් වෙලා යන්නේ ඒක එක්කත් එන්නේ. ඵලයන් කිව්වොත් ගොජ්ජ දම දම එනවා. අනේ මට හිතවිලි ටිකක් පැමිණේවා කියලා බලහින්ද নিকමට එකෙක් ළඟට එන්නේ. ඔය සෙන් මාස්ටර් කෙනෙක් හිටවලු අර මං ඊයේ කිව්වා ඔය කන්දක් උන. ඉතින් පල්ලෙහා හිටවලු හොඳ හිතුවක්කාර මිනිහෙක් දඩයක්කාරයෙක් උගොළු මේ මාස්ටර් කියනවා හිත හදන්න බෑ කියලා මට පුළුවන්. මගේ හිත මං හදලා තියෙන්නේ. කියාගෙන ගියා. ගිහිල්ලා මාස්ටර් හම්බෙලා කොළු මාස්ටර් මගේ හිත මට පාලනය කරගන්න පුළුවන්. ඔබ වහන්සේලා මේ සිවුරු දාගෙන මොකද්ද මේ කරන වැඩි? නොකිය. ආමාතු හොඳයි ඉතින් එහෙම හිත නඩත්තු කරන්න පුළුවන් හොඳයි. ගෙදර ගිහිල්ලා රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු. ඉවන්ස ගෙදර ගිහිල්ලා මේ කල්පනා ඇත්තකෝ හපම එහෙන් රිලව් එක ඇවිල්ලා බේනවලු. මෙහෙන් රිලව් එක කළු. ටික වෙලා ගියාට පස්සේ මියාකට ඇත්තක වහව ගමන් රිලව් වෙනවලු. ඊට පස්සේ ඔළුවේ මාස්ටර්ට පොටවරක් දාගෙන මාස්ටර්ට මට ඌණියමක් කරලා වෙන්නදී බැලූ බැලුව ඇති රිලව්. නිින්ද යන්නෙත් නැහැ හිනුත් පේන්නේ රිලව්. රිලව් රිලව් රිලව් රිලව් රිලව්. දැන් මාස්ටර් කිව්වේ රිලව් බලන්න එපයි කියලා. අහුවෙන්ද බුලත් අතකුත් තරන් කියලා කිව්වලු අතේ වගේ අත්තරදී පාගල දුන්නා සමා වෙන්න. මට ගිය දවසින්ලා මොකක්වත් කරගන්න බෑ රිලව්මයි කියලා. ආ දැන් එන රිලව් බලන්නකෝ කිව්වලු. බුලත් අතත් බාරගත්තා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා දැන් රිලව් බලන්න හිටියලු එක එක්කත් නැතිව. එන්නෙම නැල්ලු. ඒසලු මාස්ටර් කියන්නේ මහ බුදුමාකාර මිනිසෙක් කියලා ගිහිල්ලා අනිත් දවසේ ගිහලු අනේ බලන්න ගියාම එකෙක්වත් පේන්නේ නැහැ කියලා. දැන් ඔය කිව්වේ හිත පාලනය කරන්න පුළුවන් කියලා දැන් ඔය මොකද කියන්නේ කියලා. ඔය හිතවිලි උර කරන්න තියෙන එකයි ග්‍රීන් ටී එකක් හදාගන්න. හදලා කියන්න වාඩි වෙලා එන්න ග්‍රීන් ටී ටිකක් බොන්න එන්න කියලා. හිතවිලි වලට එන්න කියන්නේ. එක එක්කත් එන්නේ. මුඛාවත් එන්නේ. ඒ නිසා තරහ වෙන්න ඕන නම් කවුරු හරි එක යාළු වෙන්න. ඕන කෙනෙක් මරන්න ඕන නම් ලේසිම උත්තරේ උත් එක යාළු වෙන්න. යාළුවාට පස්සේ පීයේ බස්සරකම් දන්නේ නැහැ. අපේ වටේ ඉන්න ඔක්කොම හතුරු. උන් තමයි කවදාද පීයේ බස්සන්නේ. ඒ නිසා දැනගෙන ඉන්න මේගොල්ලෝ ලං වෙලා ඉන්නේ හුරතලෙට නෙවෙයි. ඒ නිසා හතුරන්ට එන්න කියන්නේ. ඒසොට හතුර දන්නේ දැන් බයයි ඌ ළඟට එන්න බයයි මූ අපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් රජ කෙනෙකුට කවි කැඳි කරගත්තලු. ඉතින් රජුරවන්න කවි මතක හිටින්නේ නැතිලු. ඉතින් අර කවි කාර්යයක් ඇවිල්ලා කිව්වලු පද හතරක් කියලා අන්තිම කිව්වලු උරගලක ගායනවාමම නොදනින්දෝ එච්චරලු මතක හිටියේ. ඉතින් රජුරු ඒකම කියනවලු හතර සැරයකට. කරගලක ගායනවාමම නොදනින්දෝ කරගලක ගායනවාමම නොදනින්දෝ කිය. ඒකවල ප්‍රධානම තියා ඉසබාන මනුස්සයාට ගාස්තුවක් දීලා කිව්වලු අද ඔලුව පහත් කරලා පස්සේ බෙල්ල කප්පන් කියලා රජුරන්. ඉතින් මේ මනුස්සයා කරකල ගගා එනවලු දැන්. රජුරන්ගේ ඉසබාණ්ඩ. රජුරු ඒක දන්නේ සක්මන් කරන ගමන් කරකල ගගා එනවාමම නොදනින්දෝ කරකල ගගා එනවාමම නොදනින්දෝ කරකල ගගා එනවා. අරයා කයිතුළු දැන් රජුරෝ දැනගෙන තමයි කියලා වැඳලා කිව්වලු මගේ පණ දෙන්න දෙයන්න අන්ත අනේ මට දඬුවමක් කරන්න බානේ. ඇයි කියලා හැවලු. තව බාන්ති කිව්වේ මට මේ මහමතුමා ගානක් දුන්නා. පිහියෙන් බෙල්ල කපන්න කියලා කරදර ගගා ආවේ ඒකට තමයි මං. ඔබ කිව්වේ මොකටද කියලා. ඒ රජුරණ කවි පාඩම් නැති නිසා කවි පාඩම් කරන්නේ කරදර ගගා දන්න කතාවක් නෙවෙයි. එදා මොන හතුරෙකුටවත් බය වෙන්න එපා දැනගන්න එන්න හැම එකම හතුරයි කියලා හිතා ගන්නකො. මොකක්වත් වෙන්නේ සෙනගක් එක්ක ජීවත් වෙනවා කියන එකයි හිතවිලිත් එක්ක ජීවත් වෙනවා කියන එක දෙකම මල වාතයක්. ඌනියමක්. ඉන්සර් කියන්නේ ඉන්න වාඩි වෙන්න ග්‍රීන් ටී ටිකක් බොන්න මම එනකම් බලන්න හිටිය කිව්ව එක එක්කත් එන්නේ. ඒ වෙනුවට නැති වෙනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. හුස්ම දැනගන්න. එතකොට ඔය හිතවිලි අයින් කරන්න හදන කවුරක්වත් මම කවදාකවත් දැකන්නේ මේ අවුරුදු 30 ඇතුළත සතුටින් ඉන්නවා. මේ හිතවිලිත් එක්ක එකට ඉන්න මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හොඳට අධිෂ්ඨාන කරගන්න මම මගේ කයේ ඉන්නවා. හිතවිලි આવොත් එන්න දෙන ප්‍රශ්න නැහැ. එතකොට ඒගොල්ලෝ යනවා. හිතවිලි යවන්න හැදුවොත් යانے යانے එකන එකක් තල්ලු කරනකොට හතක් යනවා. ඒ නිසා විපස්සනා භාවනාවේදී අපි එකකටවත් හිතවිලි ආවට වේදනාවට සද්දාවට ගණන් ගන්න උඟ කාලයකට දැක්කමුත් එක් වගේ කොහොමද උඟ කාලයකට පස්සේ දැක්කේ කිව්වම ඈතිම යනවා. අපිට ඕක හිතානද වෙනකොට ඔදාව හයියෙන් කියන්න පුළුවන් අද ටිකක් කල් වැඩි ඔකට. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම පාදයේ එසව ඔසවමි ඔසවනායයි මෙනෙහි කළෙමි. පාදයේ ඉදිරියට යැවීමේදී යවනවායයි මෙනෙහි කළෙමි. මුලැමැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. සිත විසිරී යන විට මම දැනගනිමි. එවිට දකුණ හා වම් පාදයේයි මෙනෙහි කළෙමි. නැවත මුලැමැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 30ක් 40ක් පමණ නිරීක්ෂණය කළෙමි. ශාරීරික වේදනාවද නිරීක්ෂණය කළෙමි. එවිට මා සතියේ සිටන නිසා වේදනාව දැනුනේ යයි සිතීමි. සක්මනේ මුලැමැදාග නිරීක්ෂණය කිරීමට ඊතා සෙවින් සක්මන් කළ යුතුය වෙයි. සක්මන් කළ යුතු බව නිරීක්ෂණය කළෙමි. වම හා දකුණ ලෙස සක්මන් කිරීම ඉතා පහසු බව නිරීක්ෂණය කළෙමි. සමහර අවස්ථාවලදී සක්මනේ යෙදෙන බවද එවිට වම හා දකුණද මුලැමැද අගද නිරීක්ෂණය කළ හැකිය. වලලු කර දනහිස ඉදිරියට සක්මනේ යෙදෙන ආකාරය දැනේ. සක්මන් භාවනාවේදී මුලැමැද අග මෙනෙහි කිරීමට ඉතා සෙමින් සක්මනේ යෙදිය යුතුය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই වගේ කරලා බලන්න හයියෙන් කරනකොට සමානට හරියනවා. මධ්‍යස්ථ වේගින් ගන්න සමානට හරියනවා. හිමීට කරනකොට සමානකට හරියනවා. එහෙම පොතේ මොනවක් අල්ලියලා නැහැ. ඒක නිසා කරලා තමන්ගේ පදම තමන්ගේ නිදි පොළ හකස් කරගන්නවා වගේ කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද අපට මේ කයට හිත ගැනීමේ කටයුත්තට කය පැවැත්විය යුතු ආකාරය තේරුම් ගන්න. ඒකටයි මේ කය දීලා තියෙන්නේ අපිට. ඉතින් ඒක කවුගෙන්වත් අහලා හරියන්නේ නැහැ. ඒ නිසා හයියෙන් සක්මන් කරලා බලන්න, මධ්‍යස්ථව සක්මන් කරලා බලන්න, හිමීට සක්මන් කරලා බලන්න හුඟක් විස්තර ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් බලන්න පුළුවන් ඉන්නේ කෝකෙද කියලා. ඒකත් උදේවරුේ හරියන එක දවල්ට හරියන්නේ දවල් එක හැන්දෑවට හරියන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ නිත්‍ය මත ප්‍රකාශ කරන්න බෑ. නමුත් හිමී ඉක්මන් නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. වැඩියෙන් සතිය පිටවන්නේ කොහොමද? ආන්නේ සතිය පිහිටියේ මුල් කරගෙන යනවා මිසක්කා ඒ සඳහා ඇති ක්‍රමසාවිදි ඉස්සර කරන්න එපා. Tamanට සතිය පිහිටීම සඳහා ඒ අවස්ථානුකූලව කරන වැඩේට අපි යෝනිසුමනසිකාරය කියලා කියනවා නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව කියනවා. ඒක තමම උපය ගන්න ඕන එකක් කියලා තමයි කියන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස පෙර දින පර්යංකේ ආනාපාන සති භාවනාව කෙලෙමි. මා දැන් මෙතන යන සිතින්න ආරම්භ කර ආස්වාස ප්‍රස්වාස රැලි කීපයක් බලද්දී සිත සැඟ වූ වාසේ කිසිදු හැඟීමක් නැතුව සුළු ඊතා සුළු මොහොතක පැවතිනි. ඒ සමගම හිස්තන මතුවිය. ඒ තුල ඊතා සුළු වේලාවක් සිටියේදී මොනවාදයි හඳුනා ගැනීමට නොහැකි සිතුවිලි ගලායේමත් සමග හිස්තන පිළිබඳ හැඟීමක් නොවිය. සිතුවිලි ආබව දැනගනිත්ම හිස්තන මතක් විය. ඊතා සුළු මොහොතකින් හිස්තන මතුවිය. ඒ දෙස පලා සිටියේදී වලාකුළු වැනි රූ සටහන් මතුවී නැවත හිස්තන ගැන හැඟීම නැතිවිය. නැවත හිස්තන මතුවිය. හිස්තන දෙස බලා සිටියේදී රූප සංඥා මතුවීමත් සමගම සිත ඒ දෙසට යොමු විය. නැවත හිස්තන ගැන හැඟීම නැත. ඒ බව සීවන් සීවන්ට චිත්තක්ෂණ කීපයක් ගත වෙත්ම හිස්තන මතුවිය. ඒ අවස්ථාවේදී ආනාපානය මතුවීමද සිදුවිය. ආනාපාන රැලි 4ක් 5ක් පමණ දක්වින් සිටියේදී නැවත හිස්තැන මතුවිය. පැයක පමණ කාලයක් ගත විය. මේ ආකාරයෙන් පර්යංක කිහිපයකදී අඩු වැඩි ඇතිව මේ අත්දැකීම අත්විඳීමි. මේ පිළිබඳව කිසිදු හැඟීමක් එනම් මනාපමනාපයක් නොවිය. මේ පර්යංකයේ අවසාන භාගයේදී හිස්තන ඊටමත් තද සුදු පැහැ ආලෝකය හා වෘතාකාරව හිස්තන තුලින් මතුවිය. එය ඇතුළතින් හා පිටතින් ඇතුළතින් පිටතට පුළුල් විය. නැවත තවත් කුඩා ආලෝක වෘතයක් හිස්තන තුල මතුවිය. අනතුරුව ඉදිරිපස මුළුමනින්ම ප්‍රසන්න තද තද ආලෝකයක් විය. සම්පූර්ණ කාලය සතිය හොඳින් පැවතුණි. අද්දුටු දේ පිළිබඳව කිසිදු හැඟීමක් ඇති නොවිය. සියල්ල සතියෙන් බලා සිටිමි. මීට පෙර පරයන්ක භවනා අවස්ථාවලදී රූප සංඥා මතු අවස්ථා දෙකකදී මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි සිතන්ට ඒ සිතත්ම ඒ අවස්ථා අතුරුදහන්විය. හිස්තනද අනිත්‍ය බව සිහිපත් විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ අත්දැකීම අඩුපාඩු ඇතනම් පෙන්වා දී ಗುಣදොස් දක්වන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය අත්වේවා. අපි මේ අර හිස්තනයි ඒකේ තියෙන තියෙන දේවලුයි අවස්ථා දෙකකට දැකුවාම හැම වෙලාවෙම දෙකම තියෙනවා. අපි පාවෙන දේවල් බැලුවොත් හිස්තන පේන්නේ නැහැ. හිස්තන බැලුවොත් පාවෙන දේවල් පේන්නේ නැහැ. ඉතින් භාවනා කරලා කරලා තීරුම් අර ගන්න ඕනේ අපි බලන දේ පේනවා මිසක් තියෙන දේ කවදාකවත් අපිට පේන්නේ නැහැ. ඒකට මෙහෙම පරිවේශනයක් කරනවා එහෙම නැත්නම් මෙහෙම උදාහරණයක් කියන එහෙම නැත්නම් මෙහෙම රූපකයක් දෙනවා. අපි මේ මුළු ශාලාවම හයිඩ්‍රජන් බැලුම් ටිකක් දානවා පාවෙන බැලුම් ටික. එක එක පාට. ඉතින් කවුරු හරි ළමෙක් ආවත් ලොකු එකෙක් ආවත් කියන යකෝ මේක ඇතුලේ මෙච්චර බැලුම් තියෙනවා මේ පාටයි මේ පාටයි කියලා. ඉතින් බැලුම් දවස් තුනක් තිබ්බ ගමන් ඔක්කොම ওই හුලං එළියට ගිහිල්ලා බැලුම් පාත් වෙනවා. පාත් වෙලා බිමට ආවට පස්සේ අපිට අපිට පේන්නේ බැලුම් නැහැ. දැන් බැලුම් පේන්නේ නැහැ මොකද ඔක්කොම බිමට පාත් වෙලා බෑ හිතට පේන්නේ අපට. අපිට පේන්නේ බැලුම් විතරනේ. ඊටාර කිව්වොත් එහෙම ඕකට තමයි හිතන කියන්නේ. ඉතින් බැලුම් තියෙද්දි තිස්තන තියෙනවා. නැවතර බැලුම් තියෙනකොට අපිට ඒක තියා පේනම හිතන පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ඉඳුරන් කවදාකවත් හිස්තැනට අරමුණු වෙන්නේ නැහැ. ඒක නාස්තික, අශෝබන, අභාග්‍ය සම්පන්න අවමංගල්‍යයක් විදිහට දකින්නේ. අහසදී බලනකොට තරු විතරයි පේන්නේ අපිට. නමුත් එක තරුවක ඉඳලා අනුත් තරුව දක්වා ආලෝක වර්ෂ ගානාවක් හිස්තැන තියෙන කවදාවත් දකින්නේ නැහැ. තරු ටික ඔක්කොම රේඛකින් ඇදලා දාන්න පැත්තකට තා ආකාශයෙන් 100ට එකක්වත් පුරවන්නේ නැහැ. ඒත් අපි හිතන දකින්නේ නැහැ. ඒ නිසා දරුවත් යන අන්තය කියන්නේ උඹ උඹේ ඇහැ ඛණ්ඩ තියෙන දේවල් විතරයි බලන්නේ. හිතන ගන්න දෙයක් නැහැ නේ. ඒ නිසා අපි හිතන පේන්නේ මොනවත්ක්ම නැති වෙනකොට අපි ඒකට කියනවා හිතන නෑ. දේවල් තියෙද්දි හිතන තියෙනවා. දේවල් තියෙද්දි 94කට වැඩිය තියෙන හිතන කියන එක තමයි දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ. අණුවක් ගත්තත් පරමාණුවක් ගත්තත් ඉලෙක්ට්‍රෝන ගත්තත් ඒ දෙකක් අතර ද්‍රව්‍ය අංශු තියෙන ප්‍රමාණය හිතන ගත්තොත් අසීමිතයි. හිස්තන 96ට වැඩි. නමුත් අපි මේ තියෙන 104ට මේ ඊර්ෂ්‍යා කරන්නේ. මේ රණ්ඩු කරන්නේ. මේ ක්‍රෝධ කරන්නේ. මේ මාන්නක්කාරකම් කරන්නේ. මේ මගේ කියා ගන්න. කවදා හරි දැක්කම මේ දේවල් කියන එක insignificant 105ට අඩුයි. ඒකෙනි අපි මේ මුළු ජීවිතේම මැරිලා කඹුරගෙන රණ්ඩු කර කර තෝතෝ වරපල ගියාන දඬු මුගුරු අරගෙන උගුර කාගෙන මැරෙන්න හදන්නේ. දැක්කනම් සමස්තේ දේවල් තිබුණත් එතන තියෙන හිතන තමයි. ඉතින් බුද්ධ ඥානසමයකට ශුඤ්‍යතෝ කියලා, රිත්තතෝ කියලා, තුච්ඡතෝ කියලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට කියනවා රිත්තතෝ කියලා බුදුහාමුදුරට පැත්තකට දාලා නිකයි. මුදු බුදුහාමුදුර දෙන්නේ නැහනේ මුරුක්කු වගේ දෙයක් කණ්ඩාවට. අයිස්ක්‍රීම් වගේ දෙයක්, පකඩ වගේ දෙයක් දෙනවනම් නැත්තල් පප්ප පිටිපස්ස වගේ අපිත් ඇයි බුදුහාමුදුර පිටිපස්ස. බුදුහාමුදුර අපිට දෙන්නේ අනිච්චං දුක්ඛං අනත්තං තුච්ඡතෝ රිත්තතෝ තුච්ඡතෝ න 60 පිරුණට පස්සේ ඔන්න බුදුහාමුදුර මතක් වෙනවා. ඇහැ පේන්නේ නැහැ වෙලාවට. බැලුවත් දකුණ බලනකොට වම පේන්නේ. වම් කකුල තියෙනකොට දකුණ ඉස්සර වෙන්නේ ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උළු ඇස්සේ හැප්පිලා සීය වැටෙන ඩොග් ගාලා කියනකොට ඔන්න පන්සල් යනවා. අහනවා ස්වාමීන් මොකද්ද මේ ශුන්‍යතේ කියන්නේ? මොකද්ද ස්වාමීන් වහන්සේ මේ හිස්තන කියන්නේ? එතකොට පමයි බුදුහාම කියන්නේ අප්‍රමාද වෙයල්ලා එනිසා කවදාරි මේ යෝගාවචරය දේවල් දකිනකොට ඒ දේවල් පරිච්ඡින්න වෙලා තියෙන ශූන්‍ය භාවයෙන් කියලා. දේවල් පිරිසිඳලා තියෙන හිස්තනෙන් කියලා දැක්කට පස්සේ තේරෙයි අපි මේ කතන්දර ගොතන තාක්කල් කතන්දර ගොතන්නේ මේ ඇතයි කියන සංඥාව මත. නැති මත කතන්දර ගොතන්න බෑ. නැති දේවල් මත සම්පප්පලාප නැහැ. වැල්වට අරන් නැහැ. ඒ නිසා අපි මොනවා හරි ඇති දෙයක් හොයාගන්න නැත්නම් රේඩියෝ එක හරි අහනවා. නැත්නම් ටෙලිවිෂන් එක හරි දාගන්න. නැත්නම් නවකතාවක් හරි කියනවා. නැත්නම් පත්‍රය හරි කියනවා. ඉතින් ඒක නිසා දෙකම හැම වෙලාවෙම තියෙනවා කියලා දැනගත්ත දවසේ හොයාගෙන යන්න දෙයක් නෑ. මේක හරි අමාරුයි. අපේ හිත ඒ ඇති නැති දෙකම හොඳ නරක දෙකම හරි වැරදි දෙකම මේ දිනුව පරාදේ දෙකම හැම වෙලාවෙම එක තැනම තියෙනවා කියලා දැක්කොත් මේ උරුට්ටුව නැහැ. අපි ඒක දකින්නේ නාස්තික දෙයක් විදියට. අපි ඒක දකින්නේ කුම්මැහි මුස්පේන්තු කාලකණි දෙයක් විදියට. හැබැයි හැම වෙලාවෙම තියෙන දෙක එකට. ඒ නිසා කවදා හරි හිස්තන තුල දේවල් දකින්න, දේවල් තුන හිස්තන දකින්න ඒක අතර කවදා කරන්නවත් නැහැ. දේවල් සහ හිස්තන අතර කවදාකවත් රණ්ඩුවක් නැහැ. ආන්නේ දේ දැක්කනම් කුමන නැටුම් කෙලි කවට සිනාදා අපි යනවා ඊගා ප්‍රශ්නේ අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනිකෙක් මි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අන්තර්ජාලයෙන් ශ්‍රවණය කර ඇත්තෙමි සක්මන ඊයේ දිනේ මෙන්ම අද දිනේද සතිමත්ම සතිමත්ව සක්මන වැඩි වාර ගණක් සිදු කළ හැකි විය. මා එහිදී ලැබූ අත්දැකීමක් නම් වරක වම සහ දකුණ ලෙස දෙපසට පැද්දමින් පතුල් වැලි මත ඉරී යන විටත් එරියන අතර තවත් විටක දෙපස පීරාගෙන ඉදිරියට යන මෝටර රථයක් මෙන් සතියෙන් යුතුව පා ඉදිරියට දිවයයි. අවසානයේදී කළ සක්මනේදී පා දෙපසට පැද්දීම ශරීරය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා සිදුවිය. පරයන්කය මා ජීවිතයේ සාර්ථකම පරයන්කය අද උදෑසන 4:15 සිට 5:45 දක්වා පැය එකමාරක පමණ කාලයක් අත්විඳෙමි. ඔබ වහන්සේ නිතර දේශනා කර ඇති පරිදි මම සූදානම්ව භාවනාවට වාඩි වෙමි. ඊයේ හවස ධර්මදේශනයට අනුගත වෙමින් ඇස කන නාසය දිව යන ඉන්ද්‍රියන්ගේ අරමුණු සීමා කර ඇති බැවින් නිරුත්සාහයෙන් සිදුවන කායික ක්‍රියාවන්ට හා අරමුණු සීමා කර ඇති සිතේ ස්වභාවය ගැන පමණක් අවධානය යොමු කිරීමට ඇති බව සිතට අවධාරණය කෙලිමි. ඒ අනුව ප්‍රථමයෙන් ඉඳගෙන සිටන ඉරියව්ව මා දැන් මෙතන ලෙස සිහි කරමින් සිටින විට නාසිකාග්‍රය කිසියම් දෙයක් සොරාගෙන යනවා මා දුටිමි. ඒ හුස්ම රැල්ල ක්‍රමෙන් රළු භවයේ සිට සිහින් වී යන ආකාරය කිසිදු ආයාසයකින් තොරව නිරීක්ෂණය කළෙමි. මගේ අවම අපේක්ෂාව සතියම වූ බැවින් මොහොතකින් හුස්ම රැල්ල නොදැනී කයද සැහැල්ලු බවට පත්විය. පැය එකහමාරෙන් පැයක් පමණ මෙම අත්දැකීම විඳින අතරතුර මුළු කයම නොදැනී පිළිමයක ඡායාවක් මෙන් අද්දුටු වෙමි. එකඟ බැඳී තිබුණු බැඳී තිබුණු අත් නොදැනී ගොස්ය. එකට බැඳී තිබුණු අත් නොදැනී ගොස්ය. මේ කාලය තුල බාහිර සිතුවිලි සිත තුල හොල්මන් කරනවා දුටුවද සතිමත් බවට බාධාවක් නොවිය. තව දුරටත් නිරීක්ෂණය කරමින් සිටියේදී ශරීරයේ හැඩය එසේම තිබියදී ඒ ඒ කොටස් වෙන් වී ඇති බවක් අද්දුටිමි. මීට පෙර පර්යංකවලදී අවසාන භාගයේදී දෙපා දනහිස් වේදනාව ඇතිවීම ඇතිවද අද දින පර්යංකයෙන් නැගී සිටියේ තවත් බොහෝ වේලාවක් රැඳී සිටිය හැකි තත්වයකදීය. අද දින ඊට පසු පර්යංකයේද උදේතරම් කාලයක් ගත නොකළද උදේ පර්යංකයට සමාන තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි විය. ඉන් එක අවස්ථාවකදී සෑම දිශාවකින්ම මුළුගත සිසිලෙන් උණුසුමින් රළු බැවින් පීඩණයට ලක් කරන බෝලයක් ලෙස මට දැනිනි. ප්‍රශ්නය හා ප්‍රාර්ථනය ඉහත භාවනා අධ්‍යක්ීම් තවදුරටත් නිවැරදිව දිශාගත කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවවාද තව තවත් ලැබේවා. ඔබ වහන්සේට මෙම අත්භවයේදීම උතුම් නිවනම අත්වේවා. ඔබ මේකට ලියලා තියෙනවා සම්පූර්ණම පොතක් going to pieces without falling apart කියලා. ඒ කියන්නේ මේ මැති පොදිය එක මී වැඳි පොදියක් වශයෙන් තියෙනවා රෑතිසේ වැස වෙලාවට ඊට පස්සේ මල් පැණිවන්න ගියාම මී මැස්ස විසිරෙනවා විසිරුණාට පොදිය නැති වුණාට මොකුත් වෙලා නැහැ මේ විසිරලා තියෙන්නේ ආයෝනෙනොට ආය පොදිය එකතු වෙනවා ඒ වගේ තමයි මේ ශරීරේ භාවනා කරන සමාජයට එකතු වෙලා පොදියක් වශයෙන් වෙනවා භාවනා කරනකොට මේක විසිරී යනවා විසිරී ගියාට මොනක්වත් වෙන්නේ මේ විදුරු භාණ්ඩ පොළවේ ගැහුවාගේ මොනක්වත් වෙන්නේ ආය එකතු වෙනවා ඉතින් අපිට මොහොතකටවත් විසිරියමක්වත් දරන්න බෑ මොකද ඒ තරම් කයට ආසයි අපි. ඒ තරම්ම ජීවිතයට ආසයි හිතනම බීතුරු භාණ්ඩයක් වගේ කියන. ඒ සමග විසිරියන හැටි දකිනවනම් ජීවත් වෙද්දිම going to pieces casual නමුත් not falling apart හැලෙන්නේ නැහැ. ඒවා එකතු වෙන මේක අයින් කරනවා එකතු කරනවා. ලීගෝ සෙට් එකක් වගේ ඕනේ රූපයක් හැදුවා ආයෙ කැලිය වලට කැඩුවා. ආයෙ එකතු කෙරුවා ආයෙ කැඩුවා. ඕමම කරන කෙනාට මරුණයි කියලා ගහන්නේ නැහැ. මේ gediya pitimම නෙමෙයි මරුණොත් අප්සෙට් එක තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා හතර සැර මැරලා තියෙනවනම් බොලේ ඉති මොනව කරන්නේ ඉතින් මැරලා තමයි. ඒකට ලෑස්ති කරන්න මේ තියෙන නිසා මේක මේ කරන්න ලොකු සද්දාවක් ඕනේ. මෙතන ඉන්න කවුරක්වත් අත්දකලා නැත්තේ නෑ. නමුත් මේ ඔක්කොමලා ඒවට නූල් බඳිනවා, පිරිත් නූල් බඳිනවා. එහෙම නැත්නම් ස්තෝත්‍ර කියනවා. එහෙම නැත්නම් වස්කසෙත් කවි කියනවා. අම්මද බොල මේ ශරීරෙත් කැඩිලා කැඩිලා යනවා. දැන් මේකට මොකක් හරි බේතක් කරගන්න වෙයි කියලා. එතකොට බුදු ආමඳුරෝ නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක මේ පොඩි එකතු වෙලා තියෙන වෙලාවල් තියෙනවා විශ්ල යන වෙලාවල් තියෙනවා දෙකම පොඩියම තමයි. ඒක නිසා මේ වගේ සක්මනීති වෙන වෙලාවක් හිතන්න. මේ දෙක වහගෙන ඉන්නකොට නෙවෙයි සක්මනීති මේක වෙනවා. gedaratore වැඩ කරනකොට වෙනවා. භාවනා කරපෙන්න ඒකට හොඳට ලෑස්ති. මේ මීමැති පොඩි පොඩි ගහිලක් තියෙනවා විසිරලත් යනවා. ඒ වගේ විසිරිය ගිය වෙලාවේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ මේ කාර් එක පාර්ට්ස් ගලවලා සර්විස් කරන වෙලාව වගේ. ආන්නේ මේ ඉඳලා හිටලා මේ කැලී ටික ගලවලා ආයෙ සෙට් කරන වෙලාවක් එනවනම් Tamangeම මරණයට Tamanට සහභාගී වෙන්න පුළුවන්. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා මේ මැරිලා ගිහිල්ලා දැන් ඉන්නේ. දපලා ඉන්නවා. ආයෙ සරක් පණේ. ආයෙ මැර. කැලි වශයෙන්ුත් වෙනවා මේක. කාලේ වශයෙන්ුත් වෙනවා. ආන්නේ පරිශෙන් තමයි ආර්ය පරිශෙනේ කියලා කියන්නේ. gediy piti නිවන් දකින්න බෑ. කෑලි කෑලි කප කපා හැත්තේ ලේලා බලන්න. ඒ නිසා අනිත් දවසේ ඔයටත් වැඩිය විසිරියයි. ඒකට අපේක්ෂා කරගෙන යන්න ඉල්ලුවට නම් හම්බ වෙන්නේ. ඒකට මම පුදුම වීරකමක් හිතට එනවා. ওই මොනවා කරකේ බය කරත් සැලෙන ගතිය නැති වෙන්න පටන් ගන්නවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හා සක්මන් භාවනාවේදී විවිධ කරුණු නිසා සිත විසිරෙන අවස්ථා අත්දැක ඇත්تمي. නමුත් ආනාපාන සතියේදී සක්මනේදී සිදුවන විසිතුරු සිතුවිලි රසක් අත්දැකීමි. විවිධ බාධාවන් මැද උගත් සතියට පිවිසීමට හැකිවිය. එය පෞද්ගලික ජීවිතයටත් ලැබුණා වූ රුකුල විශාලය. සියලුම කටයුතු වැඩේ පෙරට වඩා සිහිය සතිය පවත්වා ගැනීමට හැකියවීම පිළිවෙල පිරිසිදුකම පිළිබඳව අත්දැකීම් අතිමහත්ය. ඔබ වහන්සේ ඊයේ දිනේදී නව අදහසක් පහළ කළසේක. එනම් එම භාවනා ක්‍රම දෙකේදීම මම මෙතන සිටිමි යන්න අවබෝධ කර ගැනීම ප්‍රමාණවත් බවයි. ඇත්ත වශයෙන්ම බාහිර හා අභ්‍යන්තර ප්‍රතිරෝධ මතුවීම එසේ සිටීමෙන් අඩක් පමණ අඩු වී ගියේය. එසේ සිටීම තුලින් සතිය පවත්වා ගැනීමට උත්සාහ කිරීම ප්‍රමාණවත්ද? මෙය පහදා දෙන්න. මම මෙතන සිටිමි. යනුවෙන් සිටීමේදී බාහිර ප්‍රතිරෝධ මගහැරෙන බවක් නම් හොඳින් ප්‍රත්‍යක්ෂ වේ. ඔබ වහන්සේට මේ අත්භවයේදීම මාර්ගඵල අවබෝධ වේවා, නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබී ලෝවැසියන්ට සිතක් කිරීමට තව දුරටත් අවස්ථාව ලැබේවා. ඔක්කොම සාදුවත් කියමු අප්පා දැන් නිදිගත වගේ මට දැනෙන කොරා. සාදු සාදු. ඊෂත් කියන්නේ නිකම්ම නිකම් බණ්ඩක් වගේ ටිකක් බර කරලා කියන්න එපා ටිකක්. කට්ටියට ඈරන විදිහට දැන් මේ පැයක් විතර යනකොට කට්ටියට නිදිමත වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට මේ සතිය විතරක් ඇද්ද කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න. අපිට තියෙන්නේ මේ සතිය තියෙනකොට ගිජ්ජි හෙලෙනවා නම් හොඳ නැද්ද? බෞද්ධ කොඩියක් එහෙම තියෙනවනම් හඳුන් කුරක් එහෙම පත් වෙලා සෝදේනවනම් මල් පහන් ටිකක් තියෙනවනම් බුදු පිළිම 88ක් විතර 28ක් විතර වටේ තියෙනව හොඳ නැද්ද කියලා අර සතිය විතරක් ඇද්ද කියන එක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. ඒ සාපේ තමයි මුළු සංසාරේටම අපිට ගැහි. තාමත් ගහලා තියෙනවා. අපි හිතන සත්‍යයට වැඩිය සද්ධාව මනෝහරයි ප්‍රශංසනීයයි පෞෂත්වයෙන් වැඩි. සත්‍යයේදී වීර්ය හොඳයි. සත්‍යයේදී සමාධිය හොඳයි. සත්‍යයේ ප්‍රඥාව හොඳයි. සත්‍ය කද්දාවත් අයිතිවාසිකම් සදා සටන් කරන්නේ කවදා හරි කවුරු හරි දැනගත්තොත් සතිය තමයි පළවෙනිම දේ කියලා නිවන් දැකලා තමයි නතර වෙන්නේ. අපි මෙතෙක් කල් කෙරුවේ සතිය පැත්ත පසුපෙලාසනයක් දීලා සද්ධා විසරයින් තිබ්බා. වීර්යය ඉස්සරහින් තිබ්බා. සමාධි ඉස්සරහින් තිබ්බා. ප්‍රඥාවේ කඩප්පුලි චෛතසික හතරක්. අයිය වෙන්න හදන චෛතසික හතරක් ඒ. අඟ උස්සන චෛතසික හතරක්. සති ඉස්සරහින් තිබ්බට පස්සේ කතා දෙකක් නැහැ. රත් වෙච්ච බියකින් බටර් කෑල්ලක් කපුවා වගේ කෙලින්ම සංසාරي වඩා. ඉතින් තාමත් සැකයි. අපේ ඉන්න බෞද්ධයෝ විතර ඒ සාපේට ගොදුරු වෙච්ච වෙන මොනම જાතියක්වත් නැහැ ලෝකේ. අනික මිනිස්සු සතිය දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන් දොස් කියන්න බෑ. බෞද්ධය සතිය දැනගෙන පසුපිලාසනේ දෙන්නේ. අමාරු පසුපිලාසනේ තියලා ඉෂ්ටියවත් නැහැ සතිය. ඉතින් කාට හරි කිව්වොත් මේ සතියමයි සතික්ව හම්බෙක් වේ සම්බත්තිකම් වදාමි කියලා සරුවත්‍රාංශ දේශනාදී ඒක ඇහෙන්නෙත් නැහැ. මොකද බණට කියෙන්නේ නැහැ නේද? ඒක නිසා ඒ දේ වෙනකන් අපිට කඹරන්න වෙනවා. ඒ දේ වෙනකන් අපිට අපේ නීච වෙන්න වෙනවා. තුච්ච වෙන්න වෙනවා. තත්දාව නැති වෙනවා. කවදාව සතියමයි ඊට පස්සේ යා ඉතුරු ටික කරලා දෙනවා කියලා දැනගත්තට පස්සේ ප්ලේන් එක නිකන් ඕටෝ පයිලට්ෙන් දැම්මා වගේ ස්වයන් සිද්ධව නිවනට යන කිව්ව ඔහොම කිව්වට මම දන්නවා පිළිගන්නේ නැහැ කියලා. ඉතින් બોලේ මම මොකද කරන්නේ ඒ වුණත් කමන්නේ මේගොල්ලන්ට කියන්නද වෙන කාට කියන්නද? බෞද්ධ channel එකට කියලා කියන්නේ. ඒ වෙනතන දවසපත්‍රයට කියන්නේ. මුදී ඉඳා කට්ට බිම ගෑවෙනකම් කියනවා. එකයි කියන්නේ ආයෙත් අහනවා සංසෝ කිව්වට ඇත්තටම සතිය විතර තිබොත් ඇද්ද කියලා. ඒක නම් තේරෙනවා සංසෝ උන්ට ඇත්තටම ඇද්ද කියලා ආයෙත් අහන. පව් කියලා ඉතලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ස්වාමින් වහන්සේ මා පූර්වකෘතියෙන් එනම් සක්මනින් පසු පරයන්කේ වාඩි වෙමි. දැන් මාහට වාඩි වූ සැනින්ම හුස්ම ගැන දැනීම නොදැනියයි. කයෙහි කිසිම දැනීමක් නැත. නමුත් මා නොමැරී ඇති බව, හෙවත් පණ තියෙන බව පමණක් දැනේ. සිතුවිලි ඇති වී නැති වී යයි. ඒ අතර සිතුවිලි නැති හිස් අවකාශයක්ද දැනේ. මම මේ දෙස සතියෙන් බලා සිටීමට උත්සාහ කරමි. එවිට සිතුවිලි නැති බව දකින සිතක් ඇතිවේ. මේ සතියයි සිතමි. වැරදි නම් පහදා දෙන්න. තවද මේ අතරතුර මාගේ උඩුකය ඉදිරියට හා පසුපසට නැමෙන බව දැනේ. එය නතර කිරීමට මාහට හැකියාවක් නැත. ඉන්පසු මා හිස් අවකාශයක් තුලින් ගොස් ඇති බව දැනිනි. එය සිදු කිසිත් මතක නැති කාලපරාසයකි. එම හිස් බවින් මිදී නැවත කයෙහි ඇති සියුම් සංඥාවකට සිත හැරේ. මාගේ උඩුකයද වැනෙන බැවින් මෙය භාවනාවේ ප්‍රතිඵලයක්ද නැතිනම් නින්දක්දයි කියා නොදැනිමි. විතක මාහට වීරිය මදි බව සිතේ. සුදුසු උපදේශක් දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිගාසිරි පතමි. මට දිනවා උසාවියට කැඳවන්න කියලා. ඒ ලියපෙකන කැමති දත උසන්. මම අනිකට හොඳට හරස් ප්‍රසාරට ගියාම වදින කට්ටියට. අනේ ඉන්නකෝ. ලියපේකන අත උසන්න කැමතිද කියලා මං අහන්නේ. මට තියෙනවා නික හරස් ප්‍රශ්න දෙයක් අහන්න. එතකොට සභාව පණ ගැන්ඩිලායි කියලා. මම සමානලා කියන්නේ බැනලා ඉවරලා අත උසන්න කියලා. එතකොට කවදාත් අත උසන්නේ නැහැ බැනලානේ. ආද බණින් නැතුව කිව්වත් අත උසන්නේ නැහැ. මම මේ ලියවිලා තියෙන මේ ප්‍රකාශයකට මට ඕනේ මේ අරස් ප්‍රශ්න අහලා උත්තර ටිකක් ගන්න. ඉතින් ඒක නිසා මේ මේ ලියපෙකනට මම කියනවා හෙටත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අරමුණක් නැතුව මතකයක් නැතුව හිත පවතින වෙලාවත් අරමුණක් ඇතුව හිත මතකයක් ඇතුව හිත පවතින වෙලාවත් කියන මේ දෙකෙන් නිවනට වඩා කිට්ටු අරමුණක් නැති මතකයක් නැති එකද අරමුණක් ඇති මතකයක් ඇති එකද කියලා මට දැනගන්න ඕන. ඒ ප්‍රකාශයෙන් පස්සේ මම යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රථමයෙන් මෛත්‍රී භාවනාව වඩා ආනාපාන සති භාවනාවට පිවිසුනිමි. ඊයේ මනසේ තිබූ විසිරුණු తত্ত্বය බොහෝ අඩු වී ඇති බව වැටහි. නමුත් මට බලපා ඇති ගැටලුව මෙයයි. භාවනාවේ යෙදෙන විටත් නොයදී සිටන සංසුන්ව යමක් සිතන විටත් මගේ මනසට ඊතා ප්‍රභාමත් ආලෝක ලපයක් දිස්වේ. එය දිවා කාලයේදී තද නිල් වර්ණයේ මැද පිහිටි නිල් පාට ආලෝකයකි. මෙය මා ඇස් විවෘත කළ පසුවද මාගේ ඉදිරියේ ඇති බිත්තියක් වැනි තලයක වැටි මට පියවි ඇසෙන් පෙනෙයි. ටික වේලාවකදී අඳුරු වැහි වලාවක් මෙන් දිස් වී නොපෙනී යයි. රාත්‍රී කාලයේදී මම මගේ වෘත්තිය නිමවා පයින් යන්නේන විට මාගේ ඉදිරියෙන් මේ ආලෝකය මැජෙන්ටා රෝස පැහැයෙන් දිස්සේ. මම ඈතට ඇස යොමු කරන විට එය ප්‍රමාණයෙන් විශාල වේ. මගේ ළඟට අඩියක් පමණ දුරදී වීදුරුවක කටේ රවුම තරම් වීදුරක කටේ රවුම තරම්ය. ගෞරවනීය සාමින් වහන්ස අද දිනත් මේ ආලෝකය දැක මම ඇස විවෘත කළ විට එය පරයන්කේ යෙදුණු මගේ අත් දෙක මතට වැටුණි. නැවත දිනෙත් පියා භාවනාව ඉදිරියටම කරගෙන ගියෙමි. මේ தත්ත්වය මතුවේ 2009 වසරේ අගභාගයෙන් පසුවය. භාවනා නොකර මනස වෙහෙස වී සිටන විටත් රාත්‍රියේදී ඉබේම පෙනෙයි. මෙම ගැටලුවට විසඳුමක් උපදෙසත් පතමි. කමඨහන් පිරිසිදු කරන මෙවැනි අවස්ථාවක සහභාගී වී නොමැත්තිමි. ඔබ වහන්සේට මෙම සත්කාරයන් ඉටු කිරීමට තවත් නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. ඔයගේ යාළුකේ පේනකොට මම දැන් මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මං ක්ලාන්ත වෙලා නැහැ. මේ තමයි සතිය තියෙන බවට ලකුණක් කියලා. ඒ මතුවෙන හැම වෙලාවෙම සතියට අරමුණක් කරගන්න. ඒකට පැය 24ම සතියයි. දාලෝකේ තමන් අතල්ලා නැහැ. ඒක සතිය තියෙන බවට ලකුණක් කරන ප්‍රමෝදයක් කරගන්න. එතකොට ඒකත් ජයසිරි මංගලම් කියලා ඒ මාළෙටම මේකත් ඇමිල්ලා යන එකයි වෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මම මම නවක යෝගාවචරයෙක් වෙමි. කලක පටන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කළ අතර නිරන්තරයෙන් හැම දිනකම එම භාවනාව අවම වශයෙන් විනාඩි 30ක් පවන පුරුදු කරන්නෙමි. සක්මන් භාවනාවේ පැයක පමණ කාලයක් නිරත වෙමින් සතිය පැවැත්වීමට හැකිමුත් යම් වේලාවකදී මෛත්‍රී සිතුවිලි සිහියට නැගීම හේතුවෙන් සතිය පවත්වාගෙන යාම අපහසු වේ. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසනු කැමැත්තෙමි. එසේම පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ හැකිලීම පිම්බීම මගින් දැනුණු අතර ටික වේලාවකට අනතුරුව නාසයේ අග ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනෙන්නට විය. එසේ ආශ්වාස ප්‍රශ්වාස වාර කීපයක් අතරතුර ශරීරයේ කොන්ද ප්‍රදේශයේ වේදනාවක් හටගත් අතර වේදනාවට හිත යොමු කිරීමෙන් අනතුර ශරීරය පිළිබඳ දැනීම නැති වී යන්නට විය. ඉන්පසු සතිය භාවනා ඉරියව්ව වෙත යොමු කරමින් විනාඩි 45ක් පමණ බොහෝ සැහැල්ලුවකින් යුතුව සිටිමි. මෙම தත්ත්වය පැහැදිලි කරනු මෙන් ඉල්ලා සිටිමි. අර ඉස්සෙල්ලා ලිපිකනා වගේ සක්මන් කරනකොට තමයි ආනපාන වැටෙනවා. තමයි මෛත්‍රී වැටෙනවා. තමයි මොන වැටුණත් ඒ සතිය තියෙන බාට ලකුණක් කරගන්න. සතිය දැන් මේ මෛත්‍රී වැටෙනකොට මම මැරිලා නැහැ, ඉඳ ගිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා මම ඇවිදිනවා. දැන් ඇවිදින වම දකුණට අමතරව මෛත්‍රී මතුවෙනවා. භාවනා කරනකොට කොන්දරි දෙනවා. කොන්දරි දෙනකොට බාන්ට ඒකාන්තයේ වර්තමාන මොහොතේ සිදුවෙන එකක් නේ. ඒ නිසා මේ කොන්දරි දීමත් සතිය තියෙන නිසා වෙන එකක්. එහෙම නැත්නම් මේ කොන්දරි දීම සතියට අරමුණක් කරනවා. එතකොට බැමිණෙන හැම දුකක්ම පැණිදහ වෙනවා. එහෙම නැත්නම් හැම බාධකයක්ම සාධකයක් වෙනවා. ඉතින් ඒකට කවදාකවත් චෝදනාවක් කරන්න වෙලාවක් එන්නේ එනේන කරදරේ පාලයකට මල් ලැබුණා වගේ එනේන මල් ලැබුණගෙන යන එකයි තියෙන්නේ. ඉදිකට්ට ගහන එකයි තියෙන්නේ අස්සේ. එතකොට නූලට ඇමිනෙනවා. අන්තිම බඳු ලස්සන මල් මාලයක් හැදෙනවා. ඉතින් මේ hali කරදරනේ. ආනපාන කරනකොට සක්මන් කරනකොට ඔන්න මෛත්‍රී භාවනා වෙලා කරදර කරනවා. ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදලා කරදර කරනවා. එහෙනම් ඇවිදිනකොට ආලෝක පෙන්ලා කරදර කරනවා. දැන් ඔක්කොම මාළයට අමුණනවා. අන්තිමට බලනකොට විචිතුරු මල් මාලාවක් හැදෙයි ජීවිත අත්දැකීම් ටිකේ. එතකොට අර අඟුලි මාලගේ මාලේ වගේ එකතු වෙන්න පටන් ගන්නවා විසිරෙන්නේ නැහැ. කොන්දේ අමාරු බඩේ කැක්කුම් ඉතේ කැක්කුම් මොකක්වත් නැහැ. ඔක්කොම සතියට අමුණන්න පටන් අරගන්න. එතකොට ජීවිතේම මාලාකාරීගල ස්වරූපේ තියෙන. එන හැම දෙයක්ම සතියට දාගන්න නැත්නම් සතිය උද්දීපන කරන දෙයක් විදියට නැත්නම් ඒකට කියනවා උත්ප්‍රේරකයක් විදියට. සතිය සතියට මේ එන කරදර පාවිච්චි කරන්න යන්නේ ඒකට ඒවා කරදර වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. පරයන්කේදී මම දැන් මෙතන ඉඳිමි සිටු සැනින් හිත තැම්පත් වෙයි. ආශාස ප්‍රසවාස දිගු කෙටි සියුම් වී ශාන්ත තැම්පත් භාවයටපත් වේ. එයින් සියුම් ප්‍රීතිමත් භාවයක් අත්දැක සුවදායි ශාන්ත භාවය අත්විඳිමි. දිග වේලාවක් දිගු වේලාවක් මේ අයුරින් සිටිය හැකිය. ඉන්පසු කයෙහි අනිත්‍ය භාවය විනිවිද දකිමි. කෙස්ලොම්නිය ආදී වශයෙන් වෙන් වී සියුම් කොටස් වලට වෙන් වී ඊතා සියුම් අංශු වී චලනය වන වේගය ප්‍රත්‍යක්ෂයෙන් දකිමි. ගරු ස්වාමීන් වහන්සේ මම නම් පුද්ගලයෙක් නැති බවත් සියල්ල වේගයක් පවනක් බවත් අත්දකිමි. කිසිදු සැකයක් නැත. සියල්ල අනිත්‍ය බව ඉඳුරා පසක් වේ. මායාකාරී ලෝකේ ජීවත් වන්නට නැවත මේ සත්‍යයේ සිටේ රඳවා දෙනෙත් විවර කරමි. ගෞරවනීය සාමින් වහන්ස මාගේ භාවනා අත්දැකීම් මෙසේ පවසමි. මගේ කිසියම් සකස් විය යුත්තක් වේද නැතිනම් මින් ඉදිරියට මා කුමන ආකාරයෙන් සකස් විය යුතුද කරුණාවෙන් පහදා දුන මැනවි. සක්මනේදී වම දකුණ පියවර කීපයක් යාමේදීම සිත එක්තැන්නේ. පරයන්කේදීමෙන් ප්‍රබල නොවුවත් සිත අරමුණෙන් පිටත නොයයි. කය සක්මන් කරයි සිත කයෙන් වෙන්වී ඒ දෙස බලායිඳි. පැයක් සම්පූර්ණ සක්මන කරමි. මම දැන් මෙතන හිඳිමි. දෛනික කටයුතුවලදීද වහාම සිත එක්තන් කරගත හැකිය. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අනුව භාවනා කිරීමෙන් අද මෙසේ භාවනා අත්දැකීම් වාර්තා කරමි. මගේ අඩුපාඩුවක් ඇතොත් ඒ සකස් කර ගැනීමටත් ඉදිරි භාවනාව දියුණු කර ගැනීමටත් උපදේශ බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ අත්බැවහිදීම උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට වාසනාව උදා වේවා. එතකොට මේ සක්මණ පරියන්කේදීන වැඩවල සතිය පිහිටීමේ ලාභේ මම ගන්න උත්සාහ කරන්නේ. මගේ වැරද්දක් තියෙනවා නම් කියලා දෙන්න. මම හැඳි ගෑවිලා පළච්චා. කෙල වෙලාම පළච්චා. මම යට දෙන්න පොයි කිසිම නම්බුවක් ඒක බුදුහාමුදුරන්ගේ වැඩක්. මම දිනු වෙන්නේ කොහොමද මගේ වැරද්දක් තියනවාද කියලා අහන්නේ මේ භාවනා කරන්නේ මම මම හොඳයි හරි ලස්සනයි වාන්ච තව පොඩ්ඩක් පවුඩර් ටිකක් දාලා දෙන්නකෝ කියලා කියනවා මමගේ පවුඩර් දාන්න දෙයක් නැහැ ඒකා බලන්නේ හක්මන් කරලා හරි ඔටුන්නක් දාගන්න හක්මන් කරලා දාලි ලකුණු ගන්න එන භාවනා බුදුහාමුදුරුවෝ ගන්න ඔබ පැත්තකට හිටපන් උඹට ලකුණු දෙන්න ඕන කවන්නේ ඒ ඒ ලියුමේ කියවන්නකෝ මේ හක්මන් භාවනා පිළිබඳ පරියංග භාවනා පිළිබඳ අන්තිමට තියෙන වාක්‍ය හතර ඉස්ලාම් තියෙන පරියංග භාවනාවනේ සක්මනේදී වම දකුණ පිය පරියක්ක භාවනාව පිළිබඳ වார்த்தාවේ අන්තිම වාක්‍ය හතර. ලියුම පටන් ගන්න තියෙන ඡේදයේ අන්තිම වාක්‍ය හතර. සියල්ල වේගයක් පවණක් බවත් අත්දැකීමේ කිසිදු සැකයක් නැත. සියල්ල අනිත්‍ය බව ඉඳුරා පසක් වේ. මායාකාරී ලෝකයේ ජීවත් වන්නට නැවත මේ සත්‍යයේ සිතෙහි රඳවා දෙනෙත් විවර කරමි. ගෞරවනීය සාමින්වහන්ස මාගේ භාවනා අත්දැකීම් මෙසේ පවසමි. මගේ කිසියම් සකස් විය යුත්තක් වේද නැතිනම් මින් ඉදිරියට මා කුමන ආකාරයෙන් සකස් විය යුතුද යන්න කරුණාවෙන් පහදා දුන මැනවි. මගේ අඩුපාඩු කියලා දෙක මම මෙයා ෂෝක් කරලා හරි අසලා දෙන්න කියලා. මගේ අඩුපාඩු දෙන්න කිව්වම අර භාවනා කරපේ ඔක්කොම මමයට හේතු කරන්න හදා. මමයට එක ගහන්න එපා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්. ඌ එනවා මේ භාවනා කරලත් මම හොඳයි නේද කියන්නේ. ඌට කියන්නේ නාසමාපෝ. උඹ ඇඳි ගෑයිලාම් ඵලයා. භාවනාවේදී අඩුපාඩු අහන එක වෙනම දැන් මම ඒක අඩුපාඩු අහන්න එපා. අඩුපාඩු හදලා ඒක පිළියම් කරන්න නෙමෙයි භාවනා මධ්‍යස්ථානයේ මම සුන්නත් දූලි කරලා දාන. ඒක බංකොලොත් වෙනවා. ආගිය අතක් නැහැ පහුගිය දවසේ චිත්‍රපටයක් ආවේ ඇඩ්‍රස් නැහැ කියලා. මම යට වෙන්නේ ඒක තමයි. අන්තිමට ඇඩ්‍රස් නැහැ. මොන වුණත් දැන. ඉතින් මයෙන් අහනවා මේක ආයේ හදලා දෙන්න බැරිද සවාංශ මම යා පිළියම් කරලා ආරියස. ඉතින් මම කියන මේ කොන්ත්‍රාත් මම බාර ගන්නෑ දැන් ගුණයි කරත් විගුණලා. දැන් මේ පරණ කොන්ත්‍රාත් ගන්නෑ මම. නගර සභාවට විතරයි කරන්නේ ගන්ත සභාවට කරන්නේ නැහැ දැන්. ඒ නිසා තමනුත් බලා ගන්න මම යා කෙලවෙන වෙලාවයි කෙලවෙන්න හරි. ආයේ මම යා පිරිසුදු කරන්න යන්න පුළුවන් භාවනා විතරක් කරගෙන යන්න. එතකොට එnde එnde එnde එnde මම අයින් වෙන එකයි වෙන්නේ. මම කියන්නේ අමාරු කාර්යය. ඔක්කොම කරලා ඌ එනවා ඌ ලකුණු ගන්න. ලිපි ඉවර වෙන්නේත් මම යගේ. පරියංග භාවනා ඉවර වෙන්නේත් මම යගේ. ඉතින් ඒ නිසා ඌට කියන්න එන්න බා. ආවඩයි බෝන් කියන්නේ නැහැ මං. භාවනා කරගෙන යන්න. ගරුතර සාමින් වහන්ස ඊයේ ආනාපානයේ නොදෙනී යාම පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවෙමි. ඔබ වහන්සේගේ උපදෙස් ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි වැඩිපුර සිහිය පවත්වා ඒ අවස්ථාව තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. එවිට ආශ්වාස ප්‍රශ්වාස තුනිවි යන තුනිවි යන මාසෙම ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර කාලපරතරයේද වැඩිවන බව තේරුම් ගතිමි. ප්‍රශ්නය ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී යාම ඒ වාතර කාලපරතරය හා ආශ්වාස ප්‍රශ්වාසයේ නැතිවීම අතර සම්බන්ධය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔයත් උසාවියට කැදවන්න ඕනේ. කැමතිද මේ අත උසන්න වෙලා නැහැ අද අපිට මේ මේ නඩු අහන්න එනවනම් කැමති. කැමතිද අත උසන්න? ආයෙනවා. මයික් එක යන්න ඕනේ දැන්. නඩු වර්තාවත් අතේ තියාගෙන ඉන්න ඕනේ. ඔය මේකේ වාක්‍යයක් තියෙනවා ආස්වාස ප්‍රසවාසයේ අතරමැද හිදස සහ නොදෙනී යාම පිළිබඳව ආයෙ තියෙනවා ආස්වාසයේ ප්‍රසවාසයේ වෙන් කළ දැනගන්න දැනුම. මේ දෙකෙන් භාවනාවේ දක්ෂකම කියන්නේ ආස්වාස ප්‍රසවාසයේ සහ අතර හිදස දකින්න නොදෙනීම දකින්න වෙලාවද නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර වශයෙන් ආස්වාස ප්‍රසවාසයේ දකින්න වෙලාවද කියලා අහුවොත් මොකද්ද උත්තරේ? ආස්වාස ප්‍රසවාස නොදෙනී යන අවස්ථාව. ඒකට මොකද්ද කළ හැකි අනුග්‍රහය? ආශර්පසත් දිනියන අවස්ථාව හොඳයි. අපි බාරගමුකෝ. එහෙමනම් ඒක දිනු කරන්න, ඒක වැඩි දිනු කරන්න මොන වගේ දක්ෂකමක් මොන වගේ අනුග්‍රහයක් මොන වගේ දෙයක් කෙරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ? ඒක ආස්වාස ප්‍රාස්වාස තුනී වෙන තුනී වෙන හැට බලන්නත් එක. ඇත්ත වශයෙන්ම කියනොනම් ආස්වාස ප්‍රාස්වාසයේ බලන්න බලන්න තමයි නොදනියාම වැඩි වෙන්නේ. ඒ නිසා ආශස්වසස බලන්න බලන්න ඒක නැතිකම පේන්න පටන් ගන්නවා. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. ඒ නිසා මේ ඇත්තටම බුදුහාමර අපි යොමු කරන්නේ නොදැනීම බලන්න තමයි. ඒක නැති එක බලන්න තමයි. ඒ නිසා තියෙන ඔක්කොම විස්තර වශයෙන් බලන්න කියනවා පතුරු ගහ ගන්න. ඒකට අන්තිමට නැහැ. ඒ නිසා බැලීම බැලීම හරහා නොබැලීමට අපි යොමු කරනවා. නිසා කවදාකවත් අපි බලාපොරොත්තු වෙන දෙන්නේ මේ භාවනාවේ වෙන්නේ. නමුත් උගෝදෙනෙක් යෝගාවචරය ආනාපාන නැති වෙනකොට සතිය කැඩුනයි කියලා හිතලා බය වෙලා අසරණ වෙලා සලුවකසල් දාලා නැගිටලා යනවා. ඒ නිසා යෝගාවචරයේ මනසට දාලා තියෙනුනේ මේ ආනාපානෙ ගෙවෙන එක. ආනාපානෙ නැති වෙලාව ශූන්‍ය වෙන එක භාවනා විශාල දියුණුවක්, කෙලස් අඩු ගතියක්. ඒක සඳහා ਸਰවචන්සේ සඳහන් කරනවා අරමුණු තියෙන තාක්කල් කෙලස් අරමුණු ගොරෝසු නම් කෙලෙසේ ගොරෝසුයි. අරමුණු මධ්‍යස්ත නම් කෙලෙසේ මධ්‍යස්ත. අරමුණු තාමසියුම් නම් කෙලෙසේ තාමසියුම්. අරමුණු නැත්තම් කෙලස් නැහැ. නැවත හැම කෙනාම අරමුණ නැති එක ගැන චෝදනා කරනවා. ඒ තමයි මමයාගේ හැටි. මමයා කරන්න හදන්නේ මොනවා හරි කක්ක පැකටයක් ඉල්ලනවා. ඒ නිසා භාවනා ගෙනියන්න දන්නා තැන සිට නොදන්නා තැන දක්වා. ගුරුසු තැන සිට සියුම් තැන දක්වා. කිව හැකි තැන සිට කිවනු හැකි තැන දක්වා. මමයාගේ ඉඳලා මමයා නැති තැන දක්වා. සීමා මරියාදාවල් ඇඳිය හැකි තැනක ඉඳලා සීමා මරියාදාවල් නැත්තන දක්වා. ඉතින් ඒකට ලොකු ජීවිත පරිත්‍යාගයක් අවශ්‍යයි. ඒකට ලොකු කාය පරිත්‍යාගයක් අවශ්‍යයි. මොකද මේ කය මුල් කරගෙනනේ කරන්නේ. ඒක නිසා ඒ බව අරමුණු නොදෙනී තියෙන එක දැනීම තියෙන අවස්ථාව ඉක්මුවාට පස්සේ හම්බෙන සුවිශේෂී අවස්ථාවක් කියලා අන්න ඒකට සූදානම් වෙලා යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ආනාපානය නොදැනී යාම පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවෙමි. ඔබ වහන්සේගේ උපදෙස් දුන් ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි වැඩිපුර සිහිය පවත්වා ඒ අවස්ථාව ඒ ප්‍රශ්නේම කලින් කලින් ප්‍රශ්නේ කියවෙන. දැන් කියූපේ ගමද? කියූපේ. අපි වෙලාව නැහැ කන පැරෙන්න ගහනවා. මේ ගරුතර ස්වාමීන් වහන්ස මම ආශ්වාසයේ ඇතුළු වෙන බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ පපුව හරහා ඇවිත් නාස්පුඩුවෙන් ඇතුල් වෙන බවත් පිටවන බවත් දැනුණා. ප්‍රශ්වාසයට වඩා ආශ්වාසය දීර්ඝ බව දැනුනි. මාගේ ශරීරයේ වේදනාව වැඩි වෙමින් අඩු වෙමින් යන බව දැනුනි. දන හිසේ වේදනාව ඇති විය. මම වේදනාව සිහි කරමින් වේදනාව නැති දන හිස දෙස බලා සිටියෙමි. මම නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙස හිත යොමු කෙලෙමි. ආශ්වාස ප්‍රශ්වාස දෙස බලන විට හිතට අරමුණු ආවේ නැත. හිස් බවක් දැනගතිමි. ඒ අවස්ථාවේ ඇස්සරිලා බලාගෙන සිටියෙමි. තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍ය කරුණු පහදා දෙමින් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවායි මෙනෙහි කෙලෙමි. හිත විසිරී යන විට දැනගතිමි. නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කෙලෙමි. රළු බව දැනුණා, ශබ්ද නිසා සක්මන අවහිර වුණා. නැවත සක්මන දෙසට දෙසට සිත යොමු කරමින් ගමන් කෙලෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ඔය මේකේ වාක්‍ය තුනක් තියෙනවා. ඒක අගය කරන්න ඕනේ. දකුණු කකුලේ ධනිස්ස රිදෙනවා නම් වම් කකුලේ ධනිස්ස බලන්න. ඉවරයි. එතකොට ලෙඩේ ප්‍රශ්න ඉවරයි. හිතවිලි එනකොට හිතවිලි එනවා කියලා දැනගන්න. එතකොට එයා ගියාට පස්සේ ආයෙම දකුණ බලන්න. ඒ වගේම හිත පිට ගියාට කොහොම කරොත් ආපහු එන බව දැනගන්න. ඉතින් ඒකේ හිතේ හැටි මොකටද මම මේ හිත පිට ගියා කියලා නටන්නේ. ආන්නේ ටික වාර්තා කරපු දවසේ කරලා බද්දකලා වාර්තා කරපු දවසේ පුදුම තෙදක් එනවා හිතට බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා වගේ. අපි මේ වේදනාව තියෙන කකුල ගැන විතරෙන් කතා කරන්නේ වේදනාවක් නැති කකුල ගැන කතා කරන්නේ. ඉවරයි. ඒක ලයිව් බලන්න වේදනාව තියෙන කකුල වේදනාවක් නැහැ. මේ වේදනාව තියෙන කකුල ගැන කතා කරන්න කියන්නේ දොස්තරලා. මොකද ඒගොල්ලන්ට ගාණක් කම්ම කරන්න පුළුවන් ඉඳා. බුදුහාමුදුරුවෝ බව දුකට වේදාන උන්වහන්සේ කියන වේදනාව නැති කකුල ගැන පොඩ්ඩක් කතා කරපන්. අරකට නැහැ මේකත් නැහැ. ඒ නිසා අන්න ඒ උපක්‍රමයේ මතු කරලා දෙන්න පුළුවන් වුණොත් නිවන් නොදැක්කත් වටිනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර නායක හිමිපාණන් මහන්ස ආනාපාන සති භාවනාව කිරීම ආරම්භ කර මද වේලාවක් යනතුරු විවිධ මිනිස් රූප මාදස බලා සිටින්නාක් මෙන් දිස්වේ. ඉන්පසු නොපෙනී යයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී ආශ්වාසයේ මුලත් මැදත් ප්‍රකටව දැනුණත් ආශ්වාසයේ අගත් ප්‍රශ්වාසයේ මුලත් දෙක අතර විරාමයක් ප්‍රකට නොවී ඒ ආශ්වාසගත් ප්‍රශ්වාස මුලත් දෙක අතර සම්බන්ධය එක විටම යාවෙන බවක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස දෙක සම්බන්ධ මුලැමැදාග යන අවස්ථා පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා. ඔය රිලේ රේස් එක තියෙන ඔය කඩ කඩ කඩ දිවීමේ තරඟේ මෙයා බැට් එක ගෙනලා අනිත් එකට මාරු කරන තැන තමයි ආශ්වාසය වල ප්‍රශ්වාසය යන තැන. ඉතින් බැට් එක ලස්සනට ස්විෆ්ට් වෙන හැටි බලන්න මෙයා ගෙනල්ලා අරයට දෙනකොට බැට් එක බිම වැටෙන්නේ නැතුව ස්මූත්ලි දුන්නා නම් ගෙනාපු ලීඩ් එකත් එක්කම යන්න පුළුවන්. ඒ නිසා මේක ඉවර වෙනකොට අරක පටන් ගන්නවා. ආනෝය අතරමැද තියෙන ඉරියාපත සංදිස්ථානේ තමයි අපිට කෙලවෙන තැන. අපි හැමදැනදීම සංසාරය ඇති කරන්නේ ඊතර. ඒ මාරුව ගැන හොඳට බලන්න ඉන්න. එතකොට බැටන් එක වැටෙන්නේ නැහැ. ඒක තමයි රිලේ රේස් එකේ තියෙන දක්ෂම තැන. මෙහෙන් කෙනා බැටන් එක ඊගා කෙනාට දෙන එක. ඒ නිසා ආශාසින් ආපු භවය ප්‍රසවාසයට මාරු වෙන හැටි හොඳට බලන් ඉන්න. එතකොට වෙන්නේ ඒක කොච්චර తాවකාලික දෙයක්ද? කොච්චර ක්ෂණ භංගුරද? කොච්චර සූක්ෂමවද සිද්ධ වෙන්නේ කියලා. එතකොට සතිය හොඳට තීව්‍ර වෙනවා. ගරු ස්වාමීන් වහන්ස මම මගේ භාවනාව ආනාපාන සති භාවනාවයි. මුලින්ම හුස්ම වැටෙන දිස මා නිරීක්ෂණය කරමින් භාවනාවේ යෙදුනි. එවිට හුස්ම ගැනීම තදින් ඌයයි මට හැඟී ගියේය. ආයාසයෙන් හුස්ම ගැනීම සිදුවන බව සිතුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය දිගු නොවිය. කෙටි ආශ්වාස සීතලටත් ප්‍රශ්වාසයේ උණුසමට උණුසුමටත් දැනුනි. ටිකෙන් ටික හුස්ම නොදැනී ගියේය. ශරීරයේද සැහැල්ලු බවක් දැනුනි. සිතට කිසි හැඟීමක් නොආවේය. එම මාගේ භාවනාව උපරිම විනාඩි 30ක් විය. මට ඉබේම ඇස්සැරේ. ඇස්සරෙන එක මට කරදරයකි. නැවත ආනාපානයට ගියත් කලින් පැවති තත්ත්වයට පැමිණෙන්නේ නැත. මම ආයාසයෙන් යුතුව එම කලින් එනම් සැහැල්ලු බව තිබෙන තැනට සිත ගන්නට උත්සාහ කළෙමි. එවිට ඔළුවද රිදේ. මේ පිළිබඳව වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකත් අර බැටන් එක මාරු කරනට වගේ ඉඳපුවා එකපාරට ඇස් දෙක ඇරෙනවා. එහෙම නැත්නම් නැගිටිනවා. නමුත් දන්නවනම් මේ ඇස් දෙක අරමුණ නිසා සතිය කැඩෙනවා. නැගිටීම නිසා සතිය කැඩෙනවා ඒක බලාපොරොත්තු වෙන්නේ. එතකොට කැඩෙන ප්‍රමාණය අඩුයි. බැග් එකකට ගත්තොත් කැඩෙනවා වැඩි. මැත් එක ඇරෙනවා ඇරියා නෙවෙයිනේ ඇරෙනවා. ඒක සතිය කරනවා කමන්නේ නැහැ. ඒකට අර තිබුණු ආනාපාන ඉල්ලන්න යන්න එපා. ඊග එතනද ගැළපෙන විදියකින් පටන් ගන්න. තිබුණ එක ඉල්ලන්නේ කිව්වොත් 31ක් වක් වෙනවා. දැන් සතිය කැඩිලා. දැන් ඒකට ගැළපෙන ක්‍රමෙන් පටන් ගත්තොත් ආයෙ සතිය වැඩනකොට අර ආනාපාන එනවා. අන්න ඒ නිසා ඒ අර එකකින් මේකට ඉරියව්වෙන් ඉරියව්වට ඇතරන තැනට යනකොට කැඩෙන එකක් ඉඩ දෙන්න. ඒක කැඩෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒක ලිවෙලා ඊගාට ගැළපෙන මට්ටමින් ඊගාව ආනපන පටන් ගන්නකොට පරණ එක ඉල්ලන්නේ නැහැ නේකින් තමයි 21ක්ම ඇවිල්ලා තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මම මම භාවනාව මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කළෙමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නට විය. හුස්ම දෙස සිහියෙන් බලා සිටියෙමි. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළ හැකි වූයේ වාර කිහිපයක් පමණි. අරමුණ නැතුව යාම හෝ සිත පිටතට යාම සිදුවිය. ආශ්වාස ප්‍රශ්වාස අරමුණු වීමත් සිත පිටතට යාමත් දිගින් දිගටම සිදුවිය. ශාරීරික වේදනාව මුලින් නැති වී පසුව නැති වී ගියේය. සිත බාහිරයට දුවන විට සැලසුම් පහළ වේ. අදහස් නිර්මාණය වේ. භාවනාව දියුණු කිරීමට උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම භාවනා කරන අතර වාරයේදී pāli පාඨ කීපයක් සිතෙහි පහළ විය. නමුත් දැන් ඒවා මතක නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය හිත පිට යන හැම වෙලාවකම හිත නැවත ආපහු අරමුණට එනවා කියන එක මනසේ තියාගන්න. හිත පිට යන එක පශ්චාත්තාවයක් නම් හිත පිට යන හැම වෙලාවෙම නැවත එන්න eBay භාවනා කරන් අර නැවත එන එක ගැන සතුටු වෙච්ච දවසේ ඔන්න යෝගාවචරයක් වෙනවා. නිසා හිත පිට පළච්චාවයි. ගිය හැම වෙලාවෙම ආපහු එනවනේ. ආපහු ආවට පස්සේ බලන්න අරමුණට හොඳට කිඳා බහිනවද? කරදරයක් නැතුව ඉන්න පුළුවන්ද කියන එක විතරක් බලන්න පිට වෙන එක ගැන පශ්චාත්තාප වෙන්න එපා. නැවත පැමිණෙන වෙලාවේදී ගෙදර ගෙදර ගිය මිනිස්සේ නැවත ගෙදෙට්ට එනකොට කඩාපනින්න යන්න හොඳ නැහැනේ. ඒ මනසේ සාදරව ගෙට ගන්න එපා. ආන්න එක ඉගෙන ගත්ත දවසේ ඔය චෝදනාවක් නැති වෙනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? දෙක. සක්මන් භාවනාව ගෞරවනීය සාමින් වහන්ස මා පාදය එසවීම ඉදිරියට ගෙන යාම බිම තැබීම පොළොවට තද කිරීම යන අවස්ථා නිරීක්ෂණය කරමින් විනාඩි 30ක් 40ක් පමණ කාලයක් හොඳින් සක්මන් භාවනාවේ නියුතු නියුතු වෙමි. හොඳින් පිරිසිදුව අමැද තිබූ සක්මන් තීරුවේ 50 වාරයක් පමණ ගමන් කිරීම නිසා එකමත එක වැටුණු මගේම පාසහටහන් දැකීමෙන් සංසාර ගමනේ කොතරම් ආත්ම සංඛ්‍යාවක් පසු කරන්නට ඇද්ද යන සිතවිල්ල නිසා මගේ සිත විසිර ගියා. නැවත සිත එක්තැන් කර සිත විසිර යාම වළක්වා ගැනීම මා ඇවිදීම අවස්ථා දෙකකට පමණක් සීමා කරමින් පාදයේ එසවීම සිතක් ඇති වුණා. ඒ ෂණිකවේ නැති වුණා. පාදයේ තැබීම සිතක් ඇති වුණා. ඒ නැති වුණා යනුවෙන් සක්මන් භාවනාවේ තවත් විනාඩි 20ක් 30ක් පමණ කාලයක් යෙදීමේදී මාහට වැටෙන්නට යන බවක් දැනුණා. එබැවින් ඒ අසර තිබූ ගලක් මත වාඩි වී ටික වේලාවක් කිසිම හැඟීමක් නොමැතිව සිටීමෙන් නැවතමා යථාපත් තත්ත්වයටපත් වුණා. ගෞරවනීය සාමින්හන්ස මා පළමුවර කළ සක්මන් භාවනාව ඊතා හොඳින් වීමටත් දෙවනුව කළ සක්මන් භාවනාදී මෙසේ වීමටත් මා දෙවනුව කළ සක්මන් භාවනාවේ යම් දෝෂයක් හෝ වේදයි කරුණාවෙන් පැහැදිලි කර දුන් දුන මැනවි. ඔබ වහන්සේට හට නිර්වාණ බෝධය සාක්ෂාත් වේවා. දෙකේ තියෙන මෙනෙහි කිරීමේ ක්‍රම දෙකක්. සවිස්තර මෙනෙහි කිරීම සහ විතර නැතුව මෙනෙහි කිරීම සතිය කියන කොහොඳට තේරුම් ගත්තට පස්සේ මොන මෙනෙහි කිරීමක්වත් ඕනේ නැහැ. කරනකම් ওই වගේ ටිකක් වඩා කාර්යක්ෂම එක තෝරන්න වෙයි. ඒක එච්චර බල බල ඉන්න එපා. පස්සේ gediy පිටින්ම සක්මන් කරන්න පටන් ගන්නවා. වම දකුණ උතෝන යන තරම මොනවත් නැහැ. මං ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නවා. අන්න එතෙන්ට යන්න කිතු කරලා තියෙන නිසා ඔය මෙනෙහි කරන ක්‍රම දෙක පිළිබඳව ගැළපීම එච්චර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ওই විදිහටම ඉදිරියට යනකොට මෙනෙහි කිරීමකින් තොරව දැක්කන්න පුළුවන් වෙයි. එහෙම ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වඩන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතා පැහැදිලි වී අරමුණෙහි හිත තැම්පත් වන විට සිත සමාධියටපත් වී විශේෂ අවස්ථාවක් පැමිණේයයි යටිසිත බලාපොරොත්තු වීමක් දැනේ. උදාහරණ ලෙස අවට සියල්ල නොදැනී යාම ආලෝකයක් මැද්දේ තනිවම සිටීම ආදියයි. මෙය මටද ප්‍රහේලිකාවකි. මේ වලකා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට নমස්කාර වේවා. ඔය මේකට තෘෂ්ණාව කියලා මතක තියාගන්න. කොයි දේ තව ඉස්සරහට සැලසුමක් කියනවා භව නෙත්‍ය කියලා. මේ වර්තමාන මොහොතේ ඉදිරියට පොඩ්ඩක් නිර්ලා තියෙන්නේ. ඊගාට මොනවද වෙන්නේ කියලා. ඕක තමයි තෘෂ්ණාව කියන්නේ. ඉතින් දකින්න එක හොඳයි. අපි කොයි වෙලාවෙ මේ අහිංසක වැඩක් කරත් සක්මන් කරත් මේක පොඩ්ඩක් තල්ලුවක් තියෙනවා මොනවද නොදණී යන්නේකෙයිද ආලෝකයක් එයිද නේ උඩින් යනවා වගේ වැටෙයිද නැත්නම් දිබ්බ චක්කු ඥානය පහළ වේද දිබ්බ සෝත පහළ වේද කියලා මේ වර්තමාන මොහොත කෙලසෙනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. ඒක ස්වභාවයි. දීක තියෙද්දිම අස්පනා අපිට එතනම දකින්න එක තමයි බුදුන් දකින්නවා කියන්නේ. උත්තර හොයන්න එපා. ප්‍රශ්නේ දැනගන්න. අපි මොහොතේ මේ මොහොතේ කොයි වෙලාවකවත් ජීවත් වෙන්නේ ඉන්නේ අනාගත හීනෙක. විශේෂයෙන්ම ජීවිතේ ප්‍රථම යාමේ. අවසාන යාමේ නෝට කරපු මාරිකම් ගැන කල්පනා කරලා තැවි තැවි ඉන්නවා නාකියෝ නාකිච්චෝ. ඒකත් සත්‍යයක්, පරම සත්‍යයක්. මොකද ඉනයි. ආකි වෙච්ච එකවල. අනේ කරපු දෙයක් කියලා ඉතින් එක තලේ තියන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා ඔන්න භාවනා. ඉලන්දාරියෝ අනාගතේ. එක එක්කත් වර්තමානයි නෑ. එක එක්කත් නෑ, එකක්වත් නෑ. ඔක්කොම ඉන්නේ කොහීනක නැත්තම් පශ්චාත්තාපයක. ඉතින් ඒක දකින්න එක මම ඉන්නේ හීනක. මමින්න පස්සේ ඒක තමයි පරම සත්‍යය. කිසි කෙනෙක් ඒක බාරන කැමති නෑ. ඒක වෙනුවට වෙන මොකද්ද ඉල්ලන නිසා මගේ හිත මේ සැලසුම් අනාගත සැලසුමක ඉන්නේ කියලා දකින්න අස්පනා පිට දකින්නට ඒවට ඉන්න බෑ. හරියට ඩ්‍රැකියුලාගේ මූණට කුරුසිය ඇල්ලුවා වගේ ආලෝකය ඇල්ලුවා වගේ ඉතින් ඒ දැකීම විශාල ඥානයක්. ඥාන ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි කියලා සරුවත්‍යංශේ දේශනා කරනවා. ආශ්‍රම ධර්මය දැක්කොත් විතරක් දන්නවනම් විතරක් ගෙවි. වසංගකගෙන හිටියොත් වැවෙනවා. ඒ නිසා මේක දැකපු එක හොඳයි කියලා තව තවත් දකින්න ලැබේවා කියලා භාවනා කරමු. ප්‍රශ්නාවලිය સમાප්ති. හොඳයි. ඒකට සාදු කියනවා. අපිට තව විනාඩි 35ක් තියෙනවා. සක්මන් භාවනාවට අපි 35කට පස්සේ ගිඩිය ගහනවා. සාමික භාවනාවට කුමල එකතු වෙනවා. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුකාඩ පිළිලේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.